ඒක ඒ සූත්‍රයේ සර්වචන් වහන්සේ ලෝකවාසීන් සමග ලෝක විග්‍රහයක් සිද්ධ කරනවා. ඒ ලෝක විග්‍රහය කාටත් විස්තරාත්මකව වටහා ගැනීම සඳහා සාමාන්‍ය බණ දන්නේ නැති බණ අහපු නැති අසුතවත් පුතුජනයා එහෙම නැත්නම් සාමාන්‍ය කෙනා කොහොමද ලෝකය දකින්නේ කියලා විස්තර කරනවා. ඊට පස්සේ බණ අහලා භාවනා කරන ඒක අවබෝධ කර ගැනීමට සැදී පැහැදිච්ච කෙනා කොහොමද මේ ලෝකේ දිහා බලන්නට කියලා දැන්සේ විස්තර කරනවා. ඊගාට බණ භාවනා කියලා පැමිණිලා අරියත්තේටපත් වුණාට පස්සේ කොහොමද ලෝක විග්‍රහය කියලා විස්තර කරනවා. ඒ ඔක්කොටම ඉහලින් ඉඳගෙන සරුවච්චන් වහන්සේ ලෝකේ දකින්නේ කොහොමද කියලා විස්තර කරනවා. එතකොට ලෝක විග්‍රහය හතර පොලක ඇස් හතරකින් බලලා වගේ විස්තර කරනවා. ඉතින් ඒක සරුවච්ඥ වැඩක්. පෘථග්ජනයෙකුට කොහොමඩක්වත් හිතන්න බෑ. කොහොමඩක්වත් කියන්නේ සරුවච්චන් වහන්සේ මේ විග්‍රහ කළත් ඒක ඇහෙන තරම්වත් පිනක් නැහැ පුතඥයාට. එයාට වැඩ. බණක් අහන්න වෙලාවක්වත් නැහැ. ඇහුවත් ඔය සබ්බ ධම්ම මූලපරියාය වගේ සූත්‍ර කවදාකවත් අහන්නේ අහන්නේ බොහොම හැමදාම හුරු පුරුදු සාමාන්‍ය සූත්‍ර ටික. ඒ ටික ඇහුණත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ කියනවා ඌ අපිට බෑ. අපිට අමාරුයි කියලා ඒගොල්ලෝ නුසුදුසුකම් ඉදිරිපත් කර ගන්නවා. ඒක තමයි පෘථග්ජනය කියලා කියන්නේ. අසේක පුද්ගලයා ඊට වැඩිය වෙනස්. එයා දන්නවා සංසාරික කාකා කා ගියා ඇති. දැන් මේ ඇහෙන දේ තේරෙන්නේ නැත්නම් නැවත නැවත අහලා කොහොමද මං ඒ අනුව හැඩ ගැහෙන්නේ, ශික්ෂාගරුක වෙන්නේ, හික්මෙන්නේ කියලා ශක්ති ප්‍රමාණය ටික ටික ටික ටික දවසින් දවස පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට තප්පරෙන් තප්පරයට චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයට හික්මෙන්ට උත්සාහ කරනවා. ඉතින් එතකොට එයා දන්නවා මෙතෙක්කල් නැහැ ඇව්වෙත් ඒත් ඒ පෘථග්ජනකමේම කර්ම දෝෂයක් නිසා. අහලා උත්සාහ කරන්න ගත්තොත් උත්සාහ කරන ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා ඒකේ තාරාතිරම් තියෙනවා. සමහර මේක හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගත්ත කෙනා හුඟක් උත්සාහ කරලා තියෙනවා. සමහරට තාම අමාරුයි. හැබැයි අර පෘථග්ජනයෙකුට වැඩි ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා මේකේ කල කල දේ පළ පළ දේ වගේ කරන කරන උත්සාහයට ප්‍රතිඵල තියෙනවා. එකට එක අනවශ්‍ය උත්තර ප්‍රතිඵලත් නැහැ මේකේ. කෙරුවොත් ප්‍රතිඵල නැරඹී යන්නේත් නැහැ. කරන උත්සාහ ප්‍රමාණයට ප්‍රතිඵල තියෙනවා. හැබැයි සීක පුතියට පේනවා තාරාතිරම් තියෙනවා. එයා හිතනවා මේ දෙයියෝ දීලා පෙරපිනට මොනම දෙයක්වත් මේකේ නැහැ. මේකේ තියෙන තමන් උත්සාහ කරන ප්‍රමාණයට තමයි. ඊට පස්සේ කවදා හරි අසේක භූමියටපත් වුණාට පස්සේ රහත් වුණාට පස්සේ පේනවා පෘථජ්ජනය මේක ගණ්ඩ කැමති නැත්තෙම එයාගේ ඒ කර්ම දෝෂයක් නිසා. ගත්තොත් ඔය කොච්චරක් දහස් රාජකාරී චීටිත් ගත්තොත් අරගෙන ටික ටික උත්සාහ කරොත් ක්‍රමෙන් අර රාජකාරී ලස්සන සිද්ධ වෙලා ඒ තියෙන බාධකත් අයින් වෙලා මේ පාර පෑදෙනවා. එන්නේ එන්නේ තමයි ඒක වෙන්නේ. එහෙම gediy පිටින් වෙන්නේ නැහැ කාටවත්. එක සැරේ කියලා රහත් වුණාට පස්සේ නම් තේරෙනවා තාරාතිර. එතකොට තේරෙනවා එතෙන්ට එනකන් මේක විශ්වාස කරන්නේ කවුරක්වත්. මේකට කියන්නේ අනික් යුතුයකම් බොහොම බරපතලයි වනොක්කරම බෑ. මේක ලදලද වෙලාවේ ඔය part time එකට කරගෙන යන්නම් කියලා තමයි හිතෙන්නේ. රහත් උනාට පස්සේ නම් තේරෙනවා මේකෙන් විතරමයි yaadena සැපක් ලැබෙන්නේ. අනිත් සේරම කැඹිරිල්ලක්. අනික් සේරම මේ අනුන් පිනවන්න කරන වැඩක් කද්දාකත් එක සන්තෝෂ කරන්න බැරි වැඩක්. ඊට පස්සේ රහතන් වහන්සේගේ ඒ කල්පනාව පවා බුදුරජාණන් වහන්සේට අහු වෙනවා. ਸਰුවච්ච උනාට පස්සේ ලෝකේදී අදක්ම නම් බුදුහාමුදුරුවෝයි ਸਰුවච්චන් රහතන් වහන්සේ සමානයි. නමුත් රහතන් වහන්සේගේ තත්ත්වරත් උඩින් සවාසනා සකල ක්ලේශ වාසනා සහිත සියලු කෙලෙස් දුරු කරපු තුමන් වහන්සේට දෙතර පිරිසුදු පේන. ඊට පස්සේ බුදුජාණන් වහන්සේ ලෝකයා පු탁ඥයා ලෝකය කියලා කියන්නේ මොකද්ද කියලා ඒක කියන්නේත් මේ භූගෝලයේ උගන්ලා නෙවෙයි. ඉතිහාසයේ උගන්ලත් නෙවෙයි. බුදුරජාණන්සේ පෙන්වන්නේ මේ හතරමා ධාතුන් වශයෙන් ලෝකෙ පෙන්වනවා. පඨ ව්‍යාපෝ තේජෝ ආයෝ වශයෙන්. ඊට පස්සේ අවකාශ ධාතු වශයෙන් පෙන්වනවා. එස් මේ ලෝකයා පිළිගන්න දේව බ්‍රහ්ම ප්‍රජාපති වශයෙන් පෙන්වනවා. ඊට පස්සේ රූප ධ්‍යාන වශයෙන් පෙන්වනවා. අරූප ධ්‍යාන වශයෙන් පෙන්වගල මේ ලෝකය ඔය අපි දන්න විශ්වවිද්‍යාලයේ තියෙන භාෂා විෂයන් වලට වෙනස්ව වෙනත් පැත්තකින් තේරුම් ගන්න ආද මේක සාමාන්‍ය භාෂා විෂයන් විද්‍යාව හිතාගන්න මේවා ගූඪ ධර්ම කියලා, গুপ্ত ධර්ම. මායාකාරී දේවල් කියලා මේ අයින් කළ තියෙන අපේ විශේෂ ශේෂ්ත්‍රය. ඒක ඒක සලස්මක්. ඒක දීර්ඝ මේ මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අයින් කරලා මේ බටහිර ක්‍රමයට උපාදි දීලා, උපාදි වලට රසාවල් දීලා, රසාවල් දීපෙම් පිටරට ගිහිල්ලා ඒ මොකද්ද අමුතු ක්‍රමයකට යනවා. මේක මේ දවසක දෙක සැලස්මක් නෙවෙයි. ඉතින් ඒක නිසා එහෙම වුණත් ඉතින් මේ කතාවත් බොරු නෙවෙයි. බුදුජානක උගන්න මේ හතර මහා ධාතුන්, ආකාශ ධාතුව දැන්ට විශ්වවිද්‍යාලවලින් ගිහිල්ලා බටහිර විශ්වවිද්‍යාල PhD කරපුවම toy ටික තමයි උගන්වන්නේ. ඔයිටත් බුදුරජාණන්සේටත් ගැඹුරින් උගන්ලා තිනවා. අපි ඒක අතහැරලා දාලා පිටරට ගිහිල්ලා පිටරට ඉන්න ප්‍රොෆෙසර් කෙනෙකුට සැලුට් එකක් ගහගෙන ඉගෙනගෙන බලනකොට ඌත් බල්ලා තියෙන අන්තිම බුද්ධ ආගමේ පොත. පොත බල්ලා තමයි ඌත් මේ විස්තර ඉගෙන ගන්න. එතකොට අපි ඉගෙන ගන්න අම්මා මේක රට භාණ්ඩයක් නේ දැන්. අපේ එක නෙවෙයි. අපේ එක විසි කරලා ආය රට භාණ්ඩයක් කියලා පට ව්‍යාපෝ තේජෝ ආයෝ ආකාශ තමයි උගන්වන්නේ. භෞතික විද්‍යාව කෙලවරටම ගියා. ඊට පස්සේ ආ දෙවියන් බ්‍රහ්මයන් කියන එක බටහිර ලෝකයේ අල්ලගෙන ඉන්න දෙයියෝ ඒක පැත්තකින් ඔප්පු කරන්න ඒගොල්ලෝ උත්සාහ කරන ඒවත් බොරු කරන්න උත්සාහ කරනවා. බුදුරජාණන්සේදී අහිංසක ක්‍රමයකට මේ දේව සංකල්ප ඉදිරිපත් කරනවා. බ්‍රහ්ම සංකල්ප ඉදිරිපත් කරනවා. Hindu කට්ටිය උගන්වන බ්‍රහ්ම සංකල්පයට වෙනස්. එහෙම නැත්නම් ප්‍රජාපති සංකල්පේ. ඉතින් මෙව දිහා බලනකොට ඒ ඒ දේවල් අල්ලගෙන ආගම් හදාගත්ත කට්ටියට මොකද්ද කෙනහිල්ලකුත් බුදුරජාණන්සේ කරනවා. ඒ අතරමැද දේව බ්‍රහ්ම ස්ථාපිත කිරීමකුත් කරනවා. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගත නැති එකම මිනිහා තමයි බෞද්ධයා කියන්නේ. බෞද්ධර කද්දාකත් ඒක තේරෙන්නේ නැහැ. එක්ක අර දෙයියෝ අදාගෙන ඒ පිටිපස්සෙම යනවා. එහෙනම් ඒක නෑ කියන හතර. දෙකේදීම වලිගියුර තමයි බෞද්ධයා ඉඳගෙන තියෙන්නේ. හොඳට කල්පනා කරලා බැලුවොත් බුදුසසුනේ එහෙම අන්තවාදයකට ගිහිල්ලා නැහැ. ඇත්තේ කියලා කෙලවරකට ගිහිල්ලත් නැහැ. නැත්තේ කියන කෙලවරට ගිහිල්ලත් නැහැ. බුදුසසුනේ තමන්ගේ නිවන සඳහා දෙයියෝ දිහා බලන්නේ කොහොමද? ප්‍රඥා දිහා බලන්නේ කොහොමද? ආකාසානංචායතන දකින්න කොහොමද? ධ්‍යාන දකින්න කොහොමද? ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් අපි ඒ බෞද්ධ විශ්වවිද්‍යාලේවත් මම උගන්වන්නේ නැහැ. බෞද්ධ විශ්වවිද්‍යාලෙත් උත්සාහ කරන්නේ භික්ෂුවකට නීතිඥෙක් වෙන්න බැරිද? භික්ෂුවකට දොස්තර කෙනෙක් වෙන්න බැරිද? භික්ෂුවකට මේ සුසුකම් ගන්න බැරිද කියලා අයිතිවාසිකම් සඳහා හටම් කරනවා. හටම් කරලා ඉවරලා මේ වටිනා ශාස්ත්‍ර අයින් කරලා තිනවා. මංගගේ මිනිස්සේ කිව්වා මුල ඉඳලම විද්‍යාධ්‍යාපන නිසා ප්‍රතික්ෂේප කිරීමේ පාපයට අහු වෙලා තියෙනවා. විද්‍යාධ්‍යාපන කෙනෙක් උසස් එකක්. පන්ති හොඳම ළමයින්ට දෙන එක. ඒකෙන් කරන්න තියෙන පළවෙනි දේ සිංහලයි බුද්ධාගම විශේෂ වශයෙන් අතාරින්න ඕන. ඊට පස්සේ භෞතික විද්‍යා රසායන විද්‍යාව ජීව විද්‍යාව කියලා විෂය තුනකට දැම්මට පස්සේ අපි ඉන්නේ අයිසෙඩ් නිව්ටන්ටත් උඩින්. බුද්ධාගම සිංහල ඉගෙන කට්ටිය කලාව විෂයන් කරන එකට පල්ලෙහා පන්ති කියලා දානවා. ඉතින් මේ පාරේ ගිය කෙනෙක් වශයෙන් වෙන හානිය මට තේරෙනවා. නමුත් බුදුන් වහන්සේ මේ ආයශරයක් සබ්බදම්ම මූලපරියාය සූත්‍රයෙන් පෙන්නනවා. සීක පුද්ගලයේ මේ පු탁ජනේ කොහොමද මේ හතර මහා ධාතුන් දකින්නේ? කොහොමද මේ ආකාශ ධාතුව දකින්නේ? කොහොමද මේ ධ්‍යාන දකින්නේ? කොහොමද මේ දෙවියෝ බ්‍රහ්මයෝ ප්‍රජාපති දකින්නේ කියන එක බුදුන්සෝ ලෝකයේ හැම කෙනාම ගාගෙන තියෙන ක්‍රමේ පෙන්නලා දෙනවා. ඒ පෘථග්ජනය දකින්න හැටි. පෙන්නලා දීලා 24 ආකාරයක් මේ විදිහට පෙන්වනවා. අන්තිමටම ඒ දිරව ගන්න බැරි එතනයි නිවන කියලා එක්කුත් බව පෘථජ්ජනය හිතාගෙන ඉන්නවා. හරියටම ආකාශ ධාතුව, පඨවි ධාතුව වගේ නිවන කියන ගනේ මුරුක්කු වගේ, පකඩ වගේ, ඒ වෙනතම කෑලි වගේක් මොනවද අද හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක ඊළඟට දුරව පිටිපස්සේ. ඒකල කියනවා සීක පුද්ගලෙක් වඩපත් වෙනට උඹ නිවන ගැන හිතාගෙන එක පවා පඨවි ධාතුව ගැන හිතාගෙන එක වෙනස් වෙනවා වාගේ ආපෝ තේජෝ වායු කියන මේ ධාතු හතර පිරෙයි මේ භෞතික සම්පත්තිය නෙමෙයි මේ කතා කරන්නේ මේ ගති වගයක් භාව වගයක් ස්වභාව වගයක් කියලා. ඒ වගේම නිවන කියන එකත් අර්ථකතනෙ වෙනස් වෙනවා. ඒක තමයි හරිම බය බුද්ධඝම. බුද්ධඝම බය බෞද්ධයා මේ නිවන කිරියන් හිත අනින්න එක පිළිබඳ වෙනසක් ඇති වෙයි කියලා බයයි. ඒගොල්ලෝ නිවන පිටියක තියලා එන ගහලා යේසුස් වහන්සේට එන ගැහුවා වගේ ඉස්තාවර කරලා දෙන්න හදනවා. නමුත් පෘථග්ජන භූමියේ ඉඳලා සීක භූමියට යනකොටම නිවන පිළිබඳව තිබුණේ කැටි ටික හිච්ච අදහස් වෙනුවට ඒක දියාරු වෙලා වාෂ්පීකරණය වෙන්න පටන් ගන්නවා. රහත් වෙනකොට ශ්‍රද්ධාවක් නැති වෙලා යනවා. අසද්දෝ අකතඤ්ඤෝ ශ්‍රද්ධාව මොකක්වත් ඕනේ නැහැ යාට. මොකද ඔය ශ්‍රද්ධාවෙන් අදහන්න නිවනක් නැහැ. නිවන ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ. අකතඤ්ඤෝ කාටවත් කෘතඥ වෙන්නේ නැහැ. මොකද කෘතඥ වෙන්න දෙයක් නැහැ. තමන් වැඩේ කරගෙන ඉවරයි. ඉතින් එයා පටවි ධාතුව ගැනත් ශ්‍රද්ධාවක් නැති වෙනවා. ආපෝ තේජෝ වායු කියන හතර මහා ධාතුන් සහ නිවන පිළිබඳව ශ්‍රද්ධාව නැති වෙනවා. මෙන්න මේ හතර ආකාරයට දක්වන ලෝක විග්‍රහයේ අපේ නිස්සාරණවන දේශනාවලිය පැත්තෙන් බලනකොට අපේ පෘථග්ජන භූමිය අපේ ශක්ති ප්‍රමාණය විස්තර කරගෙන දැන් අපි ඉන්නේ සීක භූමියේ එහෙම නැත්නම් සෝ යෝපිසෝ බික්ක වේබිකු සීකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්කේම පත්තේ මානෝ මානි යම්මුවේ සීක පුද්ගලෙක් වේද අපත්තමානසෝ තාම පූර්ණත්වයටපත් වෙලා නැහැ. අනුත්තරං යෝගක්කේම පත්තේමානෝ විහෙරතියාගේ එකම දේ ජීවිතේ එකම પરමාර්ථය මේ අනුත්තර වූ යෝග කර්මයේ කෙලවට පැමිණීමයි. වෙන දරුව පිළිබඳව හෝ නිශ්චල චංචල දේපල පිළිබඳව හෝ ලාභ සත්කාර සම්මාන සිලෝක පිළිබඳව අදහසක් නැහැ. තියෙනවනම් ඒක නෙමෙයි ප්‍රකට. ප්‍රකට අනුත්තරං යෝගක්කේම පත්තේමානෝ විහෙරති. අන්නේ කෙනා පෘථිවි ධාතුව දිහා බලන්නේ පෘථග්ජනයට වෙනස්. රහතන් වහන්සේට වෙනස් ක්‍රමයකට. පට ව්‍යාපෝතේජෝ කියන කොටස් දිහා බලන්නේ දිහා පේන්නේ අනික් අයට වැඩිය වෙනස්. ඒ නිසා එයා ඒක නැවත නැවතත් බලනාසුලෝ ගත කරනවා. අනුපස්සනා කරන සුලෝ ගත කරනවා. විපස්සනා කරන සුලෝ ගත කරනවා. කවදාකවත් විනිශ්චයකටපත් වෙන්නේ නැහැ මේකයි පටවි ධාතුව කියලා. පටවි ධාතුව යම් ආකාරයකට Tamanට පෙන්වනවා. ඒක නැවත පේන්න ආරිනවා. නැවත පේන්න ආරිනවා. නැවත පේන්න ගන්න. ඒකේ ශික්ෂණය වෙනවා. කවදාහත් නිශ්චයකට යන්නේ මේකයි පටවි ධාතුව කියලා. දැන් දන්නවා මම මේක තවසරයක් බලන්න ඕන. තවසරයක් බලන්න ඕන. අන්නේ විදිහට තමන්ම දන්න දේ නැවත නැවත බැලීමට අනුපස්සනාව කියනවා. විපස්සනාව කියලා කියනවා. ඒක නැති වුණොත් තමයි අපි විනිශ්චය වලට යන්නේ. එක එකන පිටිපස්සේ යන්නේ මොකද්ද පටවි ධාතුව කියන්නේ මොකද්ද තේජෝ ධාතුව කියලා කියන්නේ විස්තර කරන්න යන්නේ මේ තක්කු මුක්කුව නිසා. බුදුන්සේ හොයන ක්‍රමේ Taman තුලම උත්තරේ තියෙනවා. ඒක නැවත නැවත බලන්න. ආන්නේ බලන බලන යනකොට අපි පසුගිය සුමාන කීපේ ගත්තේ මේ බුදුරජාණන්සේ ලෝකෙ ඉදිරිපත් කරපු නවම අදහසක් වෙන අපේ මේ ඉන්ද්‍රියබද්ධ ඥාන ඔක්කොම ditta සුතමුත විඤ්ඤාත කියලා හතරකට කැඩෙනවා. ditta කියලා කියන්නේ චක්කුන්ද්‍රිය සම්බන්ධ කරන අපි දැකීම හරහා අදහන දේවල්. ඒ කියන්නේ දැක්කොත් අදහනවනේ අපි යමක්. නොදැක්කොත් ගූඪ විදියට සලකනවා, গুপ্ত විදියට සලකනවා, හීන විදියට සලකනවා අපි අදහන්නේ ඒ නිසා අපි දැකීම තමයි අදහිම පටන් ගන්න. නිසා ඇත්ත එක නැති වුණොත් අපිට ජීවිතයක් නැහැ වගේ. ඒ නිසා දිත්තේ කියලා එකක් අපිට තියෙනවා. අද්දුරු සත්‍ය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ සුතය කියලා එකක් තියෙනවා. සුතමේ ඥානයේ බහුසුත භාවයේ <coughs> පංචකාමර උගන්වන දේ. ඊට පස්සේ මුතේ කියලා කියනවා අතගාලා බලන ටික. දිව ගාලා බලන ටික. ගඳ බලන ටික මුතේ කියලා කියනවා. විඤ්ඤාතය කියලා කියනවා ඔය සංකල්ප වශයෙන් හිතින් හිතන ටික. ඉතින් මෙන්න මේ විදිහට දෙයක් ප්‍රත්‍යක්ෂණය කරන්න, ග්‍රහණය කරගන්න ඉඳුරම් පහක් තියෙන බව හැබෑව. නමුත් මේ සාසනික පැත්තෙන් බලනකොට ඇහැට වෙනමම ආයතනයක් තියෙනවා. කනට වෙනමම ආයතනයක් තියෙනවා. නාසයට දිවට කයට තුනටම එක ආයතනයක් තියෙනවා. හිතට එක ආයතනයක් තියෙනවා. ඒ නිසා දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා මෙන්න මේ දැකපු දේ දැකපු වශයෙන්ම gediya පිටින් බාර ගන්න ප්‍රත්‍යඥයත් දැක්කට ඒක බාර ගන්න නැතුව නැවත නැවත බලන පරිේෂණ කරන ඒසනේ පරිේෂණය කරන සීක පුද්ගලයාත් ඊට පස්සේ ඒක ආය පරිේෂණ කරන්න දෙයක් නැහැ ඒකේ බැලුවහම මේක අසුචියක් ආයත මිරික මිරික බලන්න දෙයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරන රහතන් වහන්සේත් මේක අපිට ලෝකෙට හෙලි කරන්න ආව සරුවච්චන් වහන්සේත් අතර මේ දුට්ට සුත මුත විඤ්ඤාතේ විශාල වෙනසක් ඇති මේ ඉන්ද්‍රියබද්ධ ඥානයේ විශාල වෙනසක් ඇති වෙන අපිට මේ තාම ඉන්ද්‍රියබද්ධ ඥානයේවත් තැනකට ඒ ගන්න බැරුව මේ අපි තටමන ලෝකේ අපිට තාම අධ්‍යාපනය අතින් මෙච්චර දැනකට ඒ ගන්න බැරුණා කියලා අපි සාම්පශ්චාත්තාප ලංකාවේ අතින් බලන තැනින් ඉහළ තැනක ඉන්නේ සාරක්ෂකතාවයක් තියෙනවා කාටත් වගේ සාමාන්‍ය දැනුමක් තියෙනවා. නමුත් මිලේච්ඡන් අතර ඒකත් නැහැ. ඉතින් ඒක නිසා අපිට ආණ්ඩුවකට කවදාහක්වත් බෑ ඔය ditta sutta mutta විඤ්ඤාත පෘ탁ජන මට්ටමින් ඉහළට හිටන්නවත් බෑ. ඒකවත් කරගන්න බැරුව තමයි ඔය ආණ්ඩු නටන්නේ. අනිත් අයට සම්ඩු කර කර උගන්වන්න හදනවොත් ඒක ළමා බලඳ බොළඳ වැඩක් ශාසනය පැත්තෙන් බලනකොට. ඒක පුද්ගලයා කොහොමද මේ ditta sutta mutta විඤ්ඤාත පැත්තෙන් බලනකොට ඒකෙදි බුදුරජාන්සේ ditthe ditthamattam bhavishyati suti sutamattam bhavishyati මුතේ මුතමත්තම් භවිෂති විඥාතේ විඥාතමත්තම් භවිෂති කියලා තිනවා දැකපු දේ දැකපු වෙලෙන් නැත කරපං ඕක ගැන හොයන්න යන්න එපා එව්වොත් ප්‍රපංචයක් එව්වොත් කතන්දර ගෙතිලා වමාරා කෑමක් අසුචියක් දැක්ක දැක්ක පමණින් නැත කරවන එහෙනම් දැක්කට අන්දෙක් වගේ හිටපන් නොදැක්කා වගේ හිටපන් කවදාකවත් කරන්න බෑනේ අන්දෙක් තියා දැන් මේ අන්ධ වුණත් කරන්න බෑ අන්ධ වුණත් අපි ඒක අමාරා කණ එක තමයි අපේ පුරුද්ද. ඔය අපි රොමන්ටිකයෝ කියලා කියන හරක් එහෙම තවලට කාලා රැයට වමාරලා කනෝයි. ඒ වගේ එකක් අපි ළඟ තියෙන. දකපු හැමදේම හිතේ තියාන පෙළෙනවා. ඇත්තක වහගත්ත ගමන් දකපු දේවල් මතක් වෙලා මේ දැකලා නෙමෙයි. දකපු දේවල් මතක් වෙලා දකින්න වෙලාවට වැඩිය පෙළෙනවා. අහපු දේවල් මතක් වෙලා අහපු වෙලාවට වැඩිය කෙලස් ඇවිස්සෙනවා. විඳපු දේවල් විඳින වෙලාවටත් වැඩිය විශ්ිලා පෙළෙන. ඒ මොකද විඤ්ඤාතයෙන් මොන මනසින් ඒ ඔක්කොම මේ දුක් ගන්න පුළුවන් උපරිම දුක් දෙන දේ මතක් කරලා ඒ පෙළෙන එක තමයි ඒ පෘථග්ජනයාගේ වැඩේ. ඒක දැනගත්තට පස්සේ එහෙම පෙළිලා මේක කිරුවේ දෙයයන් ආංශය කියලා කියනවනම් මේක වෙන්නේ 100%ක්ම කර්මෙට කියලා කියනවනම් මේක වෙන්නේ අල්ලපු ගෙමන්ච හුණියම් කරලා කියලා කියනවනම් මේක වෙලා තියෙන ආණ්ඩුව වැරදි නිසා කියනවනම් මේක වෙලා තියෙන අකලට වයි නිසායි කියලා කියනවනම් ඒක තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒ කරනකොට කරනකොට තකතිරුකම 100%ක්ම කරන. ඒක වර්ධිනකොට කාට හරි හේතු කරනවා. පුතත්ජනගේ වැඩේම මේ වගේ දේව රූප ටිකක් gedera තියා ඉන්නවා එක්ක දෙයියන්ට හේතු කරනවා. එහෙනම් ආණ්ඩුවට බයිනවා. එහෙම නැත්නම් ගෙදර ගෑනිට බයිනවා. එහෙනම් අල්ලපු ගෙදෙට්ට බයිනවා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ මම නම් හරි අහිංසකයි. මම හරි ඍජුයි. බලන්නකෝ හිතපු දෙයක්ද සිද්ධ වුනේ. මේ ග්‍රහය වැරදිලයි කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ දේශයටත් පහසුවටත් දැන දැන වැරදි කරන ගතියත් එහෙම වුණත් නිදහසටත් කරුණු කියන ගතියත් එහෙම නැත්නම් හදලා කියන ගතියත් කියන අතින් පුතජන ඔක්කොම සමානයි. දෙන්නේ ගෑ කිසිම වෙනසක් නැහැ. දේශයටත් පහසුවටත් වැරදි කරන. කරනකොට නම් දාන්නවා. මේක යන්නේ කොහෙද කියලා. ඒ වුණාට නිදහසට කරනු කියන නොකර බෑනේ මේක. කසාදයක් බඳිනවා. හැබැයි අල්ලපු ගෙත ගැන් ටික බුදිනවා. ඉතින් නොකර බෑ මොකද ඒ ගෑණි ලස්සනයි. මම ගෑණි මට සලකන්නේ නැහැ. ඊට පස්සේ නිදහසට කරනු කියනවා. ඒ වෙලාවට මම බඳපු ගෑණි වගේ කියලා හිතා ගන්නවා අල්ලපු ගෙදර ගෑණි. ප්‍රශ්නයක් නැහැ නේද ඒකට ඒකේ. ආපත්‍යක් මොකුත් වෙන්නේ නැහැ. ඒ ගෑණිටත් මම කියලා තියෙන්නේ මං ගෙදරට ආපුවා මට ගෑණිට වගේ සලකපන් අපි දෙන්න ඒ වෙලාවට පොඩ්ඩක් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අල්ල ගෙදර ගෑණි දැක්කට පස්සේ අර ගෑණියන් අහනත් ඔප් පරටි දනද විඤ්ඤා මම කිවිණියගෙන නෑ නළල වැළුව නළල කොටලා තිබුණේ නෑ බිමිනියයි කියලා. කියලා ඒ ගෑණික් කියනවා. මේ මිනිහත් කියනවා. චූක තමයි සෙල්ලම. පෞල් ජීවිතේ තියෙන ඔච්චරමයි කියලා සමහරලාටත් හිතෙනවා. ඉතින් මේ නැති මිනිස්සුත් ඉන්නවා අප්පා. එහෙම කරන්නේ නැති කඩප්පු එකක් කරන්නේ නැති මිනිස්සුත් ඉන්නවා ලෝකේ කලාතුරකින්. නැත්තම් ඕක තමයි සෙල්ලම. ඒ නිසා මනුස්සයා මේක අදහද බඳපු දවසේ ඉඳලා විඳවන විඳවිල්ලක් බැලුවොත් කිසිම තිරසෙනෙකුට නැති දුකක් විඳවනවා. තීසරණ මොකක්වත් නැව කොච්චරක්වත් වලි ගුස්සන් ඉන්නේ හෙළුවෙමයි. ඕන වෙලාවට කාමසේවනය කරනවා ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ මේ දොර කාලට ටිකක් පොඩ වැඩි. ඒකට දුම් දොරට බැලලා නානවා. අනික් කාලට නාන්නේ නැහැ. වැස්ස කාලට නාන්නේ නැහැ. වැස්ස තිබුණා නිකන්. මිනිස්සයා එහෙම නැහැ. වැස්සට යවට දෙකටම කාමසේවනය කරනවා. අයියෝ විදවන වදයක්. ඒ නිසා මේ ditta suttumata විඤ්ඤාත කියන මේ හතර විශේෂ පුත්‍ජජනය විඳවන විදවිල්ල ඉල්ලගෙන කරන පරිප්පුවක්. ඕන්නම් කියන්න පුළුවන් ශිෂ්ටාචාරය කියලා. ওই ශිෂ්ටාචාරය නිසයි විඳවන්නේ. අපි මේ ශිෂ්ට වෙන්න හදලා ඒ කරන්න බැරි මගුලක් කෝට්ටයක් කරේ දාගෙන කෝට් ඇඳපු කට්ටියත් එක්ක ඉඳ හදනවා. අමාරුයි ෆොටෝ එකට කෝට්ට ගැන්දා වගේ. නිකන් දෙන්නේ කැමරාවේ කැමරාව කාප්පු එකට ගියාම ෆොටෝ එකක් ගන්න ගියාම කෝට් එකකුත් දෙනවා, ටයි එකකුත් දෙනවා, පයිප් එකකුත් දෙනවා. ඌ කෝට් එකක් තදලා ටයි එකකුත් ගැට ගන්න කියන කාට පරිප්පෙත් කටේ තියන්නේ ෆොටෝ එක ගන්න කියනවා. ඉතින් කැමරා සෙට් කරලා hina වෙන්න කියනකොට පයිප් වැටෙනවා. ආයෙත් හරිය පයිප් ඇදලා හරියට තියලා ඕම ඉන්න දැන් ඔන්න මම කැමරාව ළඟට යනවා කියලා ආ දැන් පොඩ hina වෙන්න කියනකොට පයිප් වැටෙනවා. අපිට වෙලා තියෙන තොච්චරම තමයි. අපොට දැන් hina වෙන්න කියන නැත්තම් චීස් කියන්නේ කියන චීස් කියනකොට වැටෙනවා. චීස් කියනකොට hina පාටක් එනවා මිනිස්සුගේ මූණේ. නැත්තම් ඉන්නේ අට කරගෙනමනේ කැමරාවට අප්සෙට්. බුල hina වෙන්න කියපු ගමන් පයිප් වැටෙනවා. ඉතින් අපිට වෙලා තියෙන තෝක තමයි. ඉතින් මෙන්න මේකෙදි සීක පුද්ගලයා කොහොමද ක්‍රියාත්මක කරන්නේ? මේ ශිෂ්ටාචාරය කියන උරචක්‍ර මාලාව මේ ශිෂ්ටාචාරය කියන අඟුලි මාලි දාගෙන අපි විඳවන විඳවිල්ල. හුදකලාව කොච්චරක් අපි ප්‍රතික්ෂේප කරනවද? විවේකී කොච්චර ප්‍රතික්ෂේප කරනවද? ජනයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳිලා, ගණයා කෙරෙහි බැඳලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ උත්සව මේ සමාජශීලී කටයුතු අනේ විඳවඩ විඳවිලා. ඛණ්ඩ වෙලාවක් නැහැ. ඛණ්ඩ තියාගොනත් වැසිකිලි යන්නවත් වෙලාවක් නැහැ. ඒකත් හරියට වෙලාවට කරන්න. මම වැඩ කෙරුවේ ඒ දවස්වල මේ මැදගොළඹ ආර්ථික කොමිසමේ නිදහස් වෙළඳ කලාපේ. ඒ ගෑන් ළමයකට චූ කරන්න යන්න ඕන නම් අස්සම් කරන්න ඕනේ පොලිමේ ඉන්න ඕනේ. පොලිමේ ඉඳලා පොලිමට යන්න දෙන්නේ පැය 3කට එක සැරේ ඒකෝද යන්න දෙන්නේ. මේ පොලිමේ අසංකරප වෙන රජු කරන වෙලාව අතර හදිසියක් එම වුණොත් සුපර්වයිසර් රතේ තමයි වැඩේ තියෙන්නේ. ඇසිකලි යන්න බෑ. අසං කරන්න නැතුව. ඒ මොකද නිෂ්පාදන වේගය වැඩෙනවා. මැෂින් එක වැඩ කරන්නේ නැහැ. ඒක චූ කරන්නේ නැතුව වැඩ කරන්න ඕනේ. එතකොට හැදෙන ලෙඩේ මොනම දොස්තර කෙනෙකුටත් අහුවෙන්නේ නැහැ නේ. වෙලාවට මූත්‍රා කරන්නේ නැති නිසා වෙලාවට අසුචි නැති නිසා තමයි අපිට අද ඔක්කොම ලෙඩ තියෙන්නේ. අවශ්‍ය වෙලාවට මූත්‍රා කරන්නේ නැහැ. අසුචි පිට වෙන්නේ. කුරුල්ල යනකොටම චික් ගාලා දාලා යන්නේ. පියාඹන ගමම. කිට්ටිම ගුද මාර්ගයේ තියෙන කුරුල්ලන්ගේ. ජොලිය ඉන්නවනේ කට්ටිය. කිසිම තැනක වැසිකිලියා දන්නේ නැහැ, ඩෙනේජ් කක්කුසි නැහැ. මොකුත් නැහැ. හරි සනීපෙන් ජීවත් වෙනවා. මොකද උන්ට ඕනෙලාට වැසිකිලි කරනවා, කැසිලි කරනවා, අනිකුත් හැම වැඩක්ම කරගන්නවා. මනුස්සයා ශිෂ්ටාචාර වෙලා ඉන්දියාවත් යතින් හරිසෝ මොකද ඕනම තැනක ප්‍රසිද්ධ වැසිකිලියක්. වැසිකිලි යන්න ඕන නම් අහනවා ඇතුළේද යන්න ඕනේ පිටද කියලා. ඇතුළේ කිව්වොත් පොලිම කිලෝමීටර එකමාරක් තියෙනවා පෙට්‍රල් ෂෙඩ් එකේ. නැත්තම් එළිය ඕන තැනක ඉඟුරු අත්තකට අන්නාජි අත්තකට නැත්තම් ඔය පේරවවලා තියෙන තැනක නැත්තම් ඉඟුරු මේ බඩිරු වල දෙනවා ගියාම දෙන්න තුන් දෙනා කතා කර වැඩේ කරනවා. උල්ලෙඩ හැදෙන්නෙත් නෑ අපිට ලෙඩ හැදුනට. ඉන්දියන් කාරේ ලෙඩ හැදෙන්නේ නෑ. මෙන්න මේ වැනි ලෝකෙක මේ අපි විහිං කුරුසෙත් විල ඇන ගහගත්ත ලෝකෙක හදාගත්ත ශිෂ්ටාචාරයක ජීවත් වෙන වැද්ද වෙන අපට කොහෙද මේ ditta sutamata විඤ්ඤාතය පිළිබඳව හික්මීමක් මොකද්ද කියන්නේ කියලා. මොකද්ද මෙතන අපි කළ යුතු හික්මීම කියලා බුදුරජාණන්සේ ඒ මනුෂ්‍යයා ශිෂ්ට වෙන්න ඉස්සර කාලේ ඉඳලම සලකා බලලා ශිෂ්ට වුණාට පස්සේ ලෝක බුදුහාමුදුර පහළ වුණේ ලෝකේ. ඉතාම ශිෂ්ට කුලයක් ශාස්ත්‍රීය කුලය කියන්නේ. ඒකල බැස්සේ හිඟන කුලයට අතරමැද මේ ජීවිතේදීම ඔක්කොම දැක්කා. දැකලා කොහොමද මේ දිත්තේ සුතේ මුතේ කියන එක කතා කරා. අපි අද කතා කරන්න බතු වෙන විඤ්ඤාතය කියලා හිතන මේ මනස ඉන්ද්‍රියක් කරලා ගත්තොත් ඒක කරන සෙල්ලම් ටික. ඒ ශේක පුද්ගලයා විඤ්ඤාතේ විඤ්ඤා විඤ්ඤාත විඤ්ඤාතං විඤ්ඤාතතෝ පරිජානාති. හොඳට දන්නවා මේ විඤ්ඤාණය කියලා කියන්නේ අපි ලව්ව જાතිය බෝ කරගන්න මෙහෙවන දේ මිසක්කා කවදාකවත් අපිට සැප පිණිස හෝ පරිසරයට සැප පිණිස හෝ ජනයා කෙරේ සැප පිණිස පිහිටුව එකක් නෙවෙයි. විඤ්ඤාතයෙන් කරන්නේ විඥාණයෙන් කරන්නේ අපි පට්ටිකොණෙක් වාගේ මේ කාමසේවන්ට ඇදලා දාන එක තමයි. ඒකට තමයි බලය වැඩි කරගන්න, ලස්සන වැඩි කරගන්න, කාමී වැඩි කරගන්න මේකට තමයි මේ නටන්නේ. මේක තමයි බටේර මානසික විද්‍යාවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගත්ත එකම විග්‍රහය මනුස්සයාගේ හැම හැසිරීමකක්ම ලිංගිකත්වය හරහා විස්තර කරන්න පුළුවන් කියලා. මේ මනුස්සයා නටන්නේ කැපිපෙනීම සඳහා. කැපිපෙන්නේ මොකටද? ලිංගික නායකත්වයක් සඳහා. බුදුරජාණන්සේගේ ඒ තරමටම කිව්වේ නෑ ලිංගිකත්වය කියලා. බුදුරජාණන්සේ සඳහන් කරුවේ ඉඳුරම් පෙනවීම කියලා. sexuality නෙවෙයි sensuality කියලා බුදුරජාණන් සඳහන් කරේ. මෙන්න මේ සඳහා විඥාණය මේ අපි මේ එකකටත් බොක්ක වෙනයි කියලා මේ එක පවුලේ හිටියත් එක ජනයකට රාසේ හිටියත් එක පන්තියේ හිටියත් අපි අපේ කුට්ටිය කඩා ගන්න ස්වාධීනව පුද්ගලිකව කරන හටනක් තියෙනවා. ඒ හැම හටනක්ම මේ පුද්ගලයා සාධාරණීකරණය කරනවා. ඒ නිසා හැම කෙනාටම Tamanට කියලා වෙනම මිනුම් දණ්ඩක් තියෙනවා. අනුම්මයින වෙන මිනුම් දණ්ඩක් තියෙනවා. Tamanගේ වැරදි වැරදි නෙවෙයි. ඒක බොහොම සාධාරණ ඒක සාධාරණීකරණය කරනවා. හැබැයි අනුන්ගේ වැරද්දක් පෙන්වන්න බෑ. ආන්න මේ කටයුත්තේදී විඥාණය විඥාණය වශයෙන් දකින්න පුළුවන් වෙන්නේ මේ හික්මෙන කෙනාට විතර. අනිත් හැම කෙනාම බලන්නේ විඥානේ සතුටු කරන්නේ. හැම වෙලාවෙම හිත සතුටු කරන්න. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා. නමුත් සීකපුත් කියලා දන්නවා මේ විඥානයේ 16ක් වශයෙන් අපි ජීවත් වෙන්නේ. විඥානයේ ඔය ඉරණබසින අධිරාජ්‍ය අනිකුත් යටත් වීථ වලට කරපු සෙල්ලම එහෙම කරනවා. කරන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක. විඥානේ වැඩේම මොකක් හරි සමස්තයක් තියෙනවා සමස්තය තියන දෙන්නේ කඩනවා. කඩලා මේ පැත්ත උතුර කියනවා මේ පැත්ත දකුණු කරන එකේම එකේම උතුරයි දකුණ දෙකට කළා ගන්නවා. එහෙම නැත්නම් සැප දුක් කියලා කඩනවා. කළු සුදු කියලා දගනවා. ලොකු පුංචි කියලා කඩනවා. දිග පළල කියලා කඩනවා. ඔක්කොම එකම දේ දෙකට බෙදලා දෙක අතර ගැටුමක් ඇති කරන එක. ඉතින් බුදුරජාණන්සේ කියනවා දෙකේ මායිම කොහෙද තියෙන කියලා බලන්න කියලා. විඥානයේ පෙන්නන දෙක අතර තියෙන වැටකොටු බැමි සීමා මරියාදා කොහෙද තියෙන කියලා බලොත් ඒක තන්නේ කරම අවාපෑවා. ඒක හොයනවට විඥානය කැමැතිම නැහැ. ඉතින් ඒ නිසා බුදුන්සේ කියනවා දෙක බලන්න මේ කළු මේ සුදු මේ ආස්වාසි මේ ප්‍රසවාසි කොහොමද බලන්න ආස්වාසි ඉවරලා ප්‍රසවාසයට මාරු වෙන තැන මොකකටවත් අහුවෙන්නේ නැහැ. අල්ලන්නත් බෑ ක්ලාන්ත කරවනවා. අල්ලන්න ගියොත් සහලවනවා. අල්ලන්න ගියොත් වමනේනවා. අල්ලන්න ගියොත් වක්කාර වෙනවා. ආසාත්මික ලක්ෂණ පහළ වෙනවා. ඒ නිසා ප්‍රසවාසය ඉවර වෙලා ආශ්වාසය පටන් ගන්න තැන බලන්න. ආශ්වාස ප්‍රසවාස දෙක අර්ක දිගයි මේක කොටයි අරක සීතලයි මේක උෂ්ණයි කියලා නෑ පටන් අරගන්නේ. නමුත් මේ දෙක වෙන වෙන තැන බලන්න. එහෙම නැත්තම් දුක් වේදනාවක්. ඉවර වෙන තැන බලන්න එක සැපක්. කොතනදී දුක් වේදනාව සැප වෙන තැන පොඩ්ඩක් අල්ලන්න බලන්න. සැප වේදනාව වෙනකොට දුකක්. කොතනදී මේ දුක් සැප වේදනාව ගිහිල්ලා ගිහිල්ලා දුක් වේදනාවට හැරෙන තැන බලන්න එක හැමදාම මායාවක්. හැමතැනම මායාවක්. මේකට කියනවා විඥාන මායාව කියලා. එක්කෙනෙක්වත් කැමති නැහැ මේ දෙක වෙන් වෙන තැන බලන්න. දෙකොල්ල දෙපැත්තේ රාජ්‍ය දෙකේ රජ වෙන්න කැමති. ඇත්තටම වේදනාව පැත්තේ රජ වෙන්න කැමති නැහැ. සැප පැත්තේම රජ වෙන්න කැමති. මොකද ආශ්‍රව ප්‍රසාර දෙක ගත්තොත් ඒක ප්‍රශ්නයක් නැහැ. වම දකුණ දෙක ගත්තොත් කොතෙක් යනකම් වමද කොතනින් දකුණට මාරු වෙනවද? එහෙම එකක් නැහැ. වම් කකුල විතරක්ම බලන්න ගියොත් දිගටම වම් විතරයි තියෙන්නේ. දකුණු විතර විතරක් බලනොත් දිගටම දකුණු විතරයි තියෙන්නේ. වම් දකුණු දෙකේ බලනකොට දෙකේම වැඩේ යනවා. ඒතර මේ කෙලිකාරයකෝ විධායකයකෝ නේවාසිකයකෝ වින්දකයකෝ ඌ නැහැ. මම දිහා බලනට ඌ අතහැරලා ගිහලා ඔන්න ඊගාසේ දකුණට ගිහලා දැම්මට පස්සේ ඔන්න කරකොල අතහැරියා වගේ ආයෙ පේනවා. ඉතින් ඒ නිසා මේ එකින් එකට මාරු වෙන සම්දිස්ථානයේදී ඇහැ ගහගෙන ඉන්න බැරිකම මානව විඥානයේ තියෙන දුර්ලභම. ඒක නිසා මේ මායිමක් තියනවා කියලා හිතට දාගන්න. දාගෙන මායිම අල්ලන්න බලන්න. විඥානය කරලා පෙන්වන්න හදන ওই මායිම ඇත්තටම පවතින දෙයක්ද? නැත්නම් අපි විහිං හදාගත් එකක්ද කියලා. බලන්න යන්න ගියොත් ඔය සීලම දර්ශන බොඳ වෙලා යනවා. සීලම විෂයන් බොඳ වෙලා යනවා. සීලම කරදර බොඳ වෙලා යනවා. මේව නම් කරන්න බෑ. ඉතින් ඒ නිසා විඥාතය විඥාන විඥානතෝ පරිඥාන අභිඥාය. හොඳට දැනගන්න විඥානය කරන්නේ අපි ලව්ව මේ මගේ තියෙන ප්‍රගතියට තියෙන ආශාව මගේ තියෙන නිර්මාණශීලීත්වය, මගේ තියෙන දියුණුවට කැමැත්ත එකම දේ තියෙන්නේ මා ලබව ಜಾති භෝග කරන්නයි. එදා පුළුවන් ද කියලා බ්‍රහ්මචාරිය ප්‍රකාශයටපත් කරා. මම බ්‍රහ්මචාරිය හැසිරෙනවා මම කරන්නේ කරපු දවසේ ඉඳලා විඥානේ කචා. හරි කැමැති හැට පෙරුණත් කමන නාකේ විශේෂ ගෙටත් උසේ කියලා ඒ ඒ වැඩේට යනවනම් විඥානේ උඩින් පැනලා දෙනවා. ලෝකෙත් හරි ෂෝක්. හැම වෙලාවෙම අපිට ක්‍රමසාවිදි තියෙනවා. කොයි වෙලාවක හරි Brahmacharya ප්‍රකාශයටපත් කරන්න ඒකට නිකම්ම විඥාණයට අභියෝග කරා වෙනවා. ඒ Brahmacharya ප්‍රකාශ කරන විඥාණයට ඉස්සල්ලාන් චින සංස්කාර කරන වැඩ ටික Brahmacharyත් එක්ක හැරෙන්න හදනකොට අන්න අපිට තේරෙන්න පටන් ගන්නවා ෂටගති මායාවී ගති. යම් කිසි කෙනෙක් අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරයටලා එකලාව ඒක ජීවි ඒක ඒකචාරීව හුදකලාව ජීවත් වෙන්න හිතනවටවත් ලෝකේ කැමතිත් නෑ විවස්ථාවල් කැමතිත් නෑ gedara ගෑණි කැමතිත් නෑ විඥානෙ කැමතිත් නෑ ඒකට හික්මෙන කෙනා ඒක සීල ශික්ෂාව නෙවෙයි ඒක සීල ශික්ෂාට එහා ගිය ශික්ෂාවක් සීලේ සඳහන් වෙන අබ්‍රහ්මචර්ය කියලා නමුත් ඒකට ගිය කෙනා ඒකේ සතුටු වෙන්න නම් විඥානේ බලන්නෙම සර්පය හොඹහට අදින්නා වගේ ඉවල මිනිකුණට අදින්න වගේ බල්ලා ගමට අදින්න වගේ කිපුල වතුරට අදින්න වගේ පක්ෂියා ආහසට අදින්න වගේ විඥානය අදින්නෙම බෝ කරවන්නවා. ජාතිය ඔය හැම නිර්මාණශීලීත්වයක්ම තියෙන එතන. ඉතින් මේක දැනගෙන ඒ විඥාණයට කඹරන්නේ නැතුව ඒ විඥාණයට පහඳින්නේ නැතුව පුළුවන් ප්‍රමාණය සාක්ෂාත් උත්සාහ ගන්නවා Brahmachari. Brahmachari ඒක තනියම ගත කරනවා. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්දෝ ඒකං සතින් ඒතං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා යන්නේ එනකොට කන බොනකොට නැත්නම් ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන නිදාගෙනකොට සතියෙම ජීවත් වෙනවනම් භ්‍රමචාරියයි දෙවන්නේක් නැහැ විඥාන කොච්චර අමාරුද කියලා බලන්න ඒක ඒක මොකුත් එපා නිකන් පරියන්කේට කියලා වාඩි වෙලා විඥානට කියන්නේ Brahmacharya රකපන් කියලා සතියෙන් ඉන්න කියලා කොච්චර අමාරුද කියලා බලන්න. ඒ කිනාට ඕනකමක් තියෙද්දි මේ සිල් අරගෙන බාපණයක් දාගෙන බුදු පිළිමයක් ඉස්සර අහිඳගෙන හතර වටේට උපාසක මහතුරුත් උපාසිකාවත් ඉඳගෙන කියන බයන විඥාණයට පුළුවන් නම් Brahmacharya කරන්න කියලා. සතියෙන් ඉන්න කියලා. මොකද වෙන්නේ? කවදාකවත් එක එක්ක සතුටු වෙන්නේ නැහැ. එක්කෙනෙකුටවත් මදි. ඉතින් ඒ විඥාණයකට නෙමෙයි මම කියාගන්නේ. මේක මගේ කියාගන්නේ. මගේ ආත්මය කියන රූපේ නම් අපි දන්නවා සමහරලාට ඉතින් මේ ඊරට හඳට නොකියවර රාසේ රූපේ වියකෙනවා. නිත්ත දා ගන්නට බැරි ලෙස රූපේ කෙමින් මෙකී යනවා. ඒ නිසා රූපේට ආත්මය කියන එක ඉතින් කියනවා මේ පළවෙනි දශක තුනේදී නම් කියනවා තමයි. මන්ද දශකෙදී ක්‍රීඩා දශකෙදී වර්ණ දශකෙදී ඉතින් රූපෙම තමයි ආත්මය වෙන එකක් ඇත්තේ නැහැ. 40 50 වෙනකොට තේරෙනවා වම තියෙන උඩ දකුණ යන්නේ. බොම්බේ බලන උඩ කල්කට අපේ එන්නේ. ඉතින් ඒක තියෙනවා වේදනාව පැත්තෙන් බලනකොටත් ඔය පළවෙනි දශක 3 4 ඉන්න කඩාගෙන බිඳගෙන යන්නේ. අම්මලා තාත්තලා බැලනවා සීලට මොන්තරම මම පෙන්නනවා. සැප විඳිනාට මෙහෙමයි කියලා ඉතින් ලෝකේ තියෙන උපරිම සැප පිටිපස්සේ යනවා. ඉතින් ඔක්කොම තියේදී තාතලේ පැනපු ගමන් මේ ඉඳුරංගේ එම සැප විඳින්න පුළුවන් ගැතිය නැතිලා යනවා. හාන දශකයට වැටෙනවා. ඊට පස්සේ සංඥාකරණය මට PhD එකක් ඕනේ මට MSc එකක් ඕනේ මට ඩිග්‍රී එකක් ඕනේ නම් පිටිපස්සට මේ මේ අකුරු ටික දාන්න ඕනේ කියලා අයියෝ විඳින වදයක්. කිලෝරක් නැහැ. ඒ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සරුවචනාංශ කිසිම ඩිග්‍රී එකකුත් නැහැ. සරුවචනයි. කිසිම කෙනෙක් නැහැ උන්වහන්සේට කියලා ඩිග්‍රී එකක් දෙන්න. මොකද ඊට උඩින් ඉන්න බෑ කවුරු හරි. උන්වහන්සේට ඩිග්‍රී දෙන්න. ඊට පල්ලා ඉන කට්ටිය මේ සංඥාව තමගේ නමට මොනවට කැලක් එකතු කරගන්න නටන නැටිල්ල දිහා බලනකොට එච්චර හොඳ බිස්නස් එකක් ලෝකෙම නැහැ. අධ්‍යාපන කඩ. කොච්චර දැනගත්තත් ඒකට සල්ලි වීදම් කරනවා. પરම්පරාවට වීදම් කරනවා. ඉදම් බුදල් කියන මේ සංඥාව ඇති කරගන්න. හොඳ නමක් ගන්න කියන. ඊට පස්සේ සංස්කාර කියලා කියන්නේ නිර්මාණශීලීත්වය. පුළුවන් තරම් නිර්මාණ කරනවා. ඒ කියන්නේ ආචාර්ය ගෙවල් හදනවා. මේ ගෙවල් හදනදී නටන්නේ මේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං කියලා ගේ හදන එක අල්ලන්න දඟලුවාට අපි තියෙන කේවල් හදන්න දඟලන එක තියෙන්නේ. මේ සංස්කරණය තමයි ඔය පස් අවුරුදු සැලසුමක් කරන් බලන්න. දස අවුරුදු සැලසුමක් කරන් බලන්න. කොමියුනිස්ට් කමිට කරන සැලසුමක් බලන්න. අධිරාජ්‍යවාදී ඔක්කොම තියෙන්නේ මේ සැලසුම්. සංස්කරණ. ඒක මුල්ම එක තමයි ඉන්දියාවේ ඇති වෙච්ච වේශ නිරූපණය. අංග අංග සංස්කරණය කියලා කියන්නේ වෙස් ගන්නනවා කියලා තියෙන්නේ නළුව වේදිකාවට නම් ගන්න ඉස්සලා වෙස් ගන්නන්නේ. ඔතනින් තමයි පටන් ගත්තේ වැඩි. දැන් මුළු ලෝකෙ වෙනස් කරන්න අපි අමුඩි ගහගෙන ඉවරයි. ඉතින් මේ සංස්කාර. ඊට පස්සේ මේ විඥානේ. මේවා එක එක හලන්න පුළුවන්ලු විඥානේ නම් අතාරින්න බෑ කියලා කියනවා. ඒකට කියන විඥාන කෝෂණීයය කියලා මේ කරඬු හතක් මැද තියෙන දන්ත ධාතුන් වහන්සේ වගේ රූප වේදනා සංඥා සංස්කාර කියන කරඬු එක එක මැද තියෙන ධාතුන් වහන්සේ වගේ තමයි විඥානේ තියන්නේ. ඒ නිසා විඥානේ මම විඥානේ මගේ විඥානේ මගේ ආත්මය කියා ගන්න හදනවා. නමුත් විඥාණයට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා තේරෙනකොට මැරෙන්න වෙලාවකට. මේ මෙතෙක් කරුවේ විඥානේ න්‍යාය පත්‍රයට අපි බැලමෙහෙවරකම් කරන එක, දාසකම් කරන එක, කඹුරණ එක මේක දැනගෙන තාම දැනගෙන නැහැ. මේ කුමන්ත්‍රණේ අහුවෙච්ච කෙනාට තමයි ශේක පුද්ගලයා කියන්නේ. එයා දන්නවා විඥාණයටයි කඹරන්නේ. විඥානේ කාගේ න්‍යාය පත්‍රයේද ක්‍රියාත්මක කරන්න කියලා අපි දැනගත්තට පස්සේ තේරෙනවා අපි මොන තරම් බැලියෝද කියලා. මොන තරම් බද්බූසෝද කියලා. මොන තරම් කැඹිරිල්ලක්ද කඹරන්නේ කියලා. ඉතින් බුදුරජාණන්සේ පහළ වෙනකොටවත් විඥානේ කැමති නැහැ. මොකද එයා ඇවිල්ලා කන්නාඩි මුහුණට අල්ලනවනේ. බලව නට නැටිල්ල කවුරුවා කරන නොනාටරපු නැටිල්ලක් නෙවෙයි. උඹ හිතනවා උඹ විශේෂ දක්ෂ කෙනෙක් කියලා මොකක්වත් නැහැ. ඔය අසුචියේ අසුචි පණුවෙක් නටන්නා වගේ තමයි. ওই නැටිල්ල ඒ වෙනකොට විඥානයේ කරන්නේ මේ පරමාර්ථ වශයෙන් ಜಾතිය බෝ කිරීමට යන්න හදන කියලා දැනගත්තොත් භ්‍රමචර්යය රකින්න කෙනාට විඥානේ දැනගන්න දැනගන්න හරියට බෙල්ලේ ගැරන්ටි කුණක් එල්ලුවා වාගේ බලු කුණක් එල්ලුවා වාගේ අප්‍රසන්නතාවයක් එනවා විඥානේ කරන වැඩ අන්න ඒ වගේ බලන කෙනෙකුට බුදුජානන්සේ සඳහන් කර තිබෙනවා විඥාණං මාමඤ්ඤී මේ මම මගේ හිතේ මගේ සැලසුම් කියන එක මඤ්ඤණා කරන්න එපා. අගේ කරන්න එපා. මොකද එයාට කියන්න අයිතිවාසිකමක් පුදුරජනස් වෙනවා. එයා පෘ탁ජන නෙවෙයි. එයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා තියෙනවා. බුදුන් සරණ යනවා කියලා නිසා බුදුරජාණන් කියනවා මම උඹට එකක් කියන්නම්. ඔබ බුදුන් සරණ ගියා නම් බුදුහාමර කියන දේ අහන්න කැමති නම් විඥාණං මාමඤ්ඤේ. ඔය විඥානේ දාන සැලසුම් මඤ්ඤණා කරන්න එපා. ඒක මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මේ කරගන්න එපා. නැත්තම් මේ විඥානයේ තෘෂ්ණා මාන දිට්ඨි වලින් ගන්න එපා. එහෙම නැත්තම් මේ විඥානය ගැන කතන්දර ගොතන්න යන්න එපා. සුරංගනා කතා හදන්න යන්න එපා. මොකද ඒක උඹේ හිතසුව පිණිස නෙවෙයි තියෙන්නේ. බුදුන් පිළිගන්නවා නම් මේක බාර ගන්න. එහෙම නැතුව විඥානය පිළිගන්නවා නම් බුදුහාමරෝ පැත්තකට දාන්න. ඊට වැඩිය මේ වෙන දෙවියන් ආස කෙනෙක් අදහන්නේ කොහොඳයි. මොකද විඥානය කැමති නැහැ එහෙම තමන්ගේ ප්‍රകൃතිය එළියනවා දකින්න. එහෙනම් විඥාණං මාමඤ්ඤේ. ඒ වගේම විඥානතෝ මේ ලෝකේ විඥානයේ පදනම් කරගත්ත ඒක සත්‍යමී තියලාගෙන කල්පනා කරන්න එපා. මේ මම තමයි මේ ලෝකේ මැද මම තමයි කියන්නේ කේන්දරේ මගෙන් ලෝකෙ මනිනවා අපි. මේ විඥානයේ ලෝකෙම අයින මගේ දරුවා මගේ යම මගේ තාත්තා මගේ රජුරෝ මගේ ඊඩම අල්ලපු ඊඩම කියලා මේ මම මුල් කරගෙන කුඤ්ඤ ගහලා ඒ තෝ ප්‍රත්‍යයෙන් මනින්න පටන් අරගත්තොත් ඒකේ පේන තියෙන නසත්‍රෙත් ඇත්ත වගේ පේනවා. ආයුර්වේද විද්‍යාවත් ඇත්ත වගේ පේනවා. මේ ඔක්කොම මගේ මේ සැපසුව පිණිසයි තියෙන්නේ කියලා ඉතින් මට පුළුවන් ඒ රාජ්‍ය රජ වෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැම ප්‍රත්‍යඥයෙක්ම තමන්ගේ රෝගේ රජ වෙලා තමයි ඉන්නේ. ඇත්ත දෙක අල්ලලා පස්සේ බලනකොට තියෙන්නේ අනිත් එකනත් රජුරෝ තමයි. අනිත් රජුරෝ ඔක්කොම රජ වෙලා. ඉතින් ඒ නිසා හැම විඥාන ක්ෂේත්‍රය කරගෙන මනින්න ගත්තොත් විඥානේ කේන්ද්‍රය කරගෙන නැස්සත්‍ර කියන්නේ ඒකට කේන්ද්‍රය කියලා තමයි. ඉතින් හැම කෙනාම හිතන්නේ මම තමයි ලෝකෙ මැද ඉන්නේ මං අටේ ලෝකෙ තියෙනවා කියලා. චීන්ව හිතනවලු ලෝකෙ මැද තියෙන රට චීනි කියලා. පරිචයාවත් එහෙම හිතුවා. ඒගොල්ලෝ හිතුවා මගේ වටේ ලෝකෙ තියෙන්නේ කියලා. ඒ වගේම කිව්වා ලෝකෙ වටේ ඉර යන්නේ කියලා. මේ මේ ඉර ඉර ලෝකෙ වටේ යනවා කියලා. මොකද මම ඉන්න තැන පදනම් කරලා තමයි බැලුවේ. පහු වෙනකොට තමයි බැලුවේ නෑ මේ ඉරවටේ අපි යනවා. තාම ඇමරික එංගලන්තේ තියෙන සමිතියක් ඒ සමිතියට සමාජිකත්වය දෙන්නේ ලෝකේ වටේ ඉර යනවා කියන කට්ටියට විතරයි. ඒ පරණ අදහසට. කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ මේ ලෝකේ ඉර වටේ යනවායි කිය මරනවා. දරා ගන්න බෑ. ඒ තරම මේ මම කේන්දර කරගත්ත ලෝකෙක විඥානයේ කේන්දරගත ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමන්ගේ මිනුම් දන්නේ අනුම්මනින්ද හදනවා. විඥානස්මින් ඒක පංචමේ තියාගෙන විඥානයේ කෙරෙන් කෙරෙන් මේක මට හිතේ මේ මේ වැඩ ගන්න ඕනේ. හිතින් මම මේ හිත මෙහෙම කර ගන්නවා කියලා හරියට නිකන් සෝචකී කර ගෝලයක් හදාගෙන සේවකෙක් හදාගත්තා වගේ විඥානයේ වැඩ ගන්න හදනවා. ඒක කට වෙට්ට විත්තල කෙනෙක් කියා කවදාකවත් නම ගන්න බෑ. ඒ බව දැනගත්තොත් ලොකු දෙයක්. මේ විඥානය කියලා කියන්නේ බූවලෙක් වගේ. අපි කොහොමද කඹරන එක විතරයි තියෙන්නේ. ඒ නිසා ඒකට විඥානය කියන්නේ මෙන්න මේ වගේ පාහරෙක් කියලා. නැත්නම් සංඛා සංස්කාර දෙන ලනු කේලම් අහගෙන රජ කරන රජෙක් වගේ. ඌ කේලමක් අහගෙන මිසක රට්ටුන්ගේ ස්වභාවය දැනලා නෙවෙයි රජකම් කරන්නේ. ඇත්තටම සංස්කාර කියලා කියන්නේ විඥානයේ දරුවෙක්. සංස්කාර කියන දේ අනුව තමයි සංකාරපච්චා විඥාන විඥානපච්චා නාම රූප හැම දෙයක්ම දෙකට බෙදලා බලනවා අඩු ගානේ දෙකට කරනවා නාම රූප වශයෙන් හරි කඩන කඩපු ගමන් ඒක සලායතන බාට බෙදිලා අතුපතර විහිදී යනවා මේ සමස්තය බලන්න මේ නම නමක් දාන්න නැතුව රූප කොටස අනිත් රූප වලින් වෙනස් කරන්නේ නැතුව ඔය තියෙන ඒ දේ සමස්ත වශයෙන් බලනකොට විඥානේ කැමති නැහැ සමස්තය බලනකොට විරුද්ධ බැල්ම තමයි මේ විභජ්‍යවාදී වශයෙන් කඩ කඩා බලන එක. ඉතින් බුදුන්සේ කියනවා 100%ක්ම සමස්ත වශයෙන් බලන්නත් එපා. 100%ක් කඩ කඩා බලන්නත් එපා. ඕනම දෙයක් කඩලා බලන්න. ඒ කඩලා බලන ඇතුළට ගියාට පස්සේ සමස්තෙ පෙනෙයි. එදාට කඩ කඩා බැලීම නතර කරලා සමස්තය බලන්න පොඩ්ඩක් ඉඩ දෙන්න විපස්සනාට ඉඩ දෙන්න. ආයේ මේ සමස්තේ අන්තු වලට කඩලා පෙන්නයි. එහෙම නැත්නම් නාම රූප වලට කරලා පෙන්නයි. ආස්වාද ප්‍රසවාස කරලා පෙන්නයි. ආස්වාසියේ මුල මැදාකට කරලා පෙන්නයි. ඒක බලන්න. මේ බලනකොට මතක තියාගන්න ඕක සමස්තයේ තමයි මේ කඩලා පෙන්නන්නේ කියන මිසක්කා. ආස්වාසියේ මුල කිව්වත් ප්‍රසවාසී කිව්වත් දෙකම එකයි. දෙකේම තියෙන වායෝ පොට්ටබ ධාතුවමයි. ඒ පෙන්නන වෙලාවේ එහෙම බලන්න. හැබැයි ලනුව කණ්ඩෙපා. සමස්ත පෙන්නන වෙලාවේ විභජ්‍ය වාදයට දාලා අංශු වශයෙන් බලන එක ගැටලුවක් කරගන්න එපා. අතුරෙක් කරගන්න එපා. අරියාදුවක් කරගන්න එපා. ඒ අංශු වශයෙන් පේනලාවේ සමස්තයක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ දෙක බැලුවොත් විඥාණයට බැරි වෙනවා. ওই නාම රූප හදාගෙන, නංවනන් දාගෙන සංඥා කරගෙන යන්න. ඒ වගේම විඥාන විඥානතෝ නාබිනන්දති. ආ එතකොට මේ අනේ මට මෙච්චර වටින විඥානයක් තියෙනවා මට මේ ලේ සේරම දැනගන්න පුළුවන් ඥානයක් තියෙනවා ඔක්කොම මතක තියාගන්න පුළුවන් කමක් තියෙනවා හැමදේම කරන්න පුළුවන් හිතක් තියෙනවා කියලා අභිනන්දනය කරන්නත් එපා. ඌ කඹරනවා උඹ ලව්ව කරන එකයි කරන්නේ. ඒ නිසා උඹ සුවචකී කර ගෝලෙ මේ මීහරකෙක් මිස කරත්තේ බඳින ගොනෙක් මිස නාශලන දාගත්ත මීහරකෙක් මිස උඹ නෙවෙයි මේ ක්‍රියාවේ අයිතිකාරයා. උඹ නිකන් සුවචකීකර ගෝලෙක් විතරයි. 16ක් විතරයි. මීහරකෙක් විතරයි. නාශනු දාගත්ත මීහරකෙක් විතරයි. ඇදපන් වෛරෝ බර භාගය කියලා ඉතින් බර වැඩි බරක් ඇද්දායි කියලා නම්බුකාර වෙන්න හදනවා නම් කොන්දගේ වෙන එක විතරයි වෙන්නේ. කරේ පට්ට නගින එක විතරයි වෙන්නේ. කවදාකවත් ඒකෙන් ඇති වෙච්ච කෙනෙක් නැහැ. ඒ නිසා මේ විඥානේ අභිනන්දනය කරන්න එපා. උඹලව බර අද්දන්නයි තියෙන්නේ. බර නෑදත් බෑ. මොකද අපි හැපෙන්න එපායි. ආහාර ටික ඕනේ, ඇඳුම් ටික ඕනේ, ඉඳුම් හිටුම් ඕනේ, බෙහෙත් ටික ඕනේ. ඒකටද මේ නටන. ඒක ඉක්මවල කොච්චර දුර දිග ගිහිලාද අපි. කොච්චරක් පටලවාගෙනද. කොච්චරක් මේ කතන්දරය ගෙතිලාද තියෙන්නේ. කොච්චරක් මේක මේ වැල්වටාරමක් වෙලාද. මේ ජීවිතය ඉවර කරන්න බැරි තරම් වැල්වටාරම. ඊගාව ජීවිතේටත් නෙත්‍ය තියාගෙන වැඩ කරන්නේ. ඒ තරමටම මේ විඥානය කරන්න ආ වූ මේ කෘත්‍ය දිහා බලනකොට බුදුජන් වහන්සේ ඒ විඥාණං මා මඤ්ඤේ කියනකොට කියනවා විඥානේ විඥාතමත්තම් භවිෂ්‍යති කියලා. විඥානේ එතනින් හිතන එකෙන් ඒක ඉවර කරපන්. ඕක වැල්වට ආරම්භයකට ගෙනියන්න එපා. ඒක මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා ඇසේ රූප නොරැඳේ. කනේ ශබ්ද නොරැඳේ. ඇඟේ ස්පර්ශ නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ. නැවත නැවතත් එකම හිතවිල්ල එනවනම් ඒ තරම් ඒ හිතවිල්ලට කෑදරයි. ඒ හිතවිල්ලට කඹරනවා. ඒ හිතවිල්ලට වැල් පොලියට ගිහිලා තියෙන්නේ. ඔබ ඒකද අගය කරන්නේ. එහෙම නැත්නම් ඊගාවට පේන චිත්තක්ෂණුම අවදි වෙනවද? මම දැන් මෙතෙන්ට එනවද? නැත්නම් අර යන වැල් වටාරම දිගේ යනවද කියලා මේක වැල් වටාරමක් කියලාවත් වැටෙන්නේ මේක මගේම ප්‍රිය ගීතය වශයෙන් තමයි ඇහෙන මගේ ජීවිතයේ තේමා ගීතයේ වශයෙන් ජීවන ගීතයේ වශයෙන් අර හිත හිතවිල්ල දිගේ අනේක ඕක තමයි සූස්ටි කියන්නේ. ඕක හොඳට කරන්න පුළුවන් ගංජා ටිකක් ගහපුවා. ගංජා ගෙවට පස්සේ ඒක දිගේම යන්න පුළුවන් වටපිට බැලලක් නැතුව නිකන් වාහන නැති පාරක ඩ්‍රයිවිං කරගෙන යනවා. ඒ නිසා ගංජා වලට වෙනම පරිේෂණ කරන අවුරුදු 20 30 බොරුවට මේ භාවනා කරන්නේ ගංජා සූස්තියක් ගහගත්තාම ඉවරනේ. කුඩු ටිකක් ගහපම ඉවරනේ. බීපුවාම ඉවරනේ. ඕකනම් ඉල්ලන්නේ. තමන්ට කැමති දේ කල්පනා කරන එක නම් ඕනේ කරන්නේ භාවනාවෙන්. නැත්තම් මේ සමාධිය නම් ඉල්ලන්නේ මදේට පමාදේට හේතු වෙන කොයි එකත් එකයි. ඉතිවිලි දිගේ යන මිනිහා ඉන්නේ මදේ. ඉන්නේ ප්‍රමාදේ. බීලම නෙවෙයි. හැබැයි මාන්නේ. මාන්නේ කියන්නේ බීමත්කමක්. ඒක නැතුව ජීවත් වෙන්නම බෑ. ඉතින් මේ විඥානය කරන මේ කටයුත්ත ආඩම්බර වෙනවනම් අනේ මගේ හිත කොච්චර හොඳද මට හිතුව පැතුව සම්පත් දෙනවයි කියලා. ඉතින් තියෙන අපි සුවචකී කරු ගෝලිය බාටපත් වෙලා තියෙනවා විඥානේ දාශය බාටපත් වෙලා තියෙනවා. අන්තිමට විඥානේ කිසිම අනුකම්පා විරහිතව හැර දානවා මරණයේදී. වැඩ අරගෙන ඉවරලා කැලේට අතන්න මීහරකෙක් වගේ. කැලේට අතන්න මරලා දාන්න. කිසිම තෙතක් අනුකම්පාවක් එදාට එතකොට මේ විඥානය විසින් අපිට හදපු අපේ කට්ටිය මොනව කරන්නේ? මරණට පස්සේ ඔතල පෙට්ටියක දාලා ගින්නට දාන, නැත්නම් වතුරට දාන, නැත්නම් පොළොවට දාලා ඒගොල්ලෝ ගෙදර යනවා. බැරි වෙලාවත් ගෙදර යන්න බලන්න ඊට පහුවෙන්න මොකද වෙන්නේ කියලා. විනාසයි. බන්ධනයක් ඇති කරලා කුප්පියකට දාලා කරදිවලල් හතකට එහා පැත්තේ ගිහිල්ලා දානවා මල පෙරේතයා ගෙදෙට්ට අවිල්ලයි කියලා. සමහර මේ ඉන්නකොටමත් මල පෙරේතයෝ මැරෙන්නම ඕනේ නැහැ. ඉන්න කොටත් ගෙදර ගෑන්න එපා වෙලා තියෙනවා. කරගන්න දෙයක් නැහැ නාකියා මැරෙන්නෙත් නැහැ දහහක වෙන්නෙත් නැහැ කියලා ඉතින් ඔය හලකනවා. සැලකුවාට දැන් ඉතින් ගෙවිලා රිට්ටයි හැන්දයි මොකද්ද දැන් ඉතින් ඇටි වැඩක් තියෙන මේ නාකියා කියලා තොල්ලයි. ජීවිතයට කියපු දෙකේ තමයි කියන්න තියෙන්නේ. නාකියාම ඇද රැවුලෙන් සොල්ලනු. දැසි දස්සන් මට දෙවියයි ඉල්ලනු. ඊපස්සේ කාලිට වතුර පොල් ගත්ත කලේ එතනම ගලේ ගහලා යම යන්නේ නාකිය ගාඩ තෝමා ගෙනලා තියාගෙන මට මේක ගෙනත් දීප මේක ගෙනත් දීවි කියලා. ඉතින් හුඟ දෙනකොට වෙන්නේ ජීවිත ගැට වෙච්ච වැඩේ තමයි. ඉතින් ගව් ගණන් යන්න වෙනවා දාස දාසියෝ හොයන්න බැරි වයසට මොනව කරන්නේ. ඉතින් ඕක විතර වැඩි බොහොම දරුණු විදියට සිද්ධ වෙනවා. යතින් මනෝට ගෑරන්ටි ස්තුති කරන්න ඕන නම් මැරිලා වෙන දේ පෙන්නනවා ඉන්නකොටම. පොඩ්ඩක් රිහර්සල් කරලා පෙන්නනවා. ඔබට ওই ටික තමයි වෙන්නේ කියලා. මේ ඒකට වැඩි ආපන්ටියක් දරුණු මරණයේදී සිදු වෙන දේ. ඉතින් ඒක නිසා විඥානය ඒ විදිහට අපි වැඩ අරගෙන අරගෙන අපල හපල සූප්පු කරලා ඕජාව බීලා විසිකන උක්දණ්ඩක් උක්‍රොඩක් වාවි විසිකලා. එදාට ගාන ගිහලා ඊගාව එකේ එල්ලෙනවා. ගෑවෙන අපරාධ මේ හපල සූප්පු කරලා විසිකරපු උක්‍රොඩක් වගේ විසිකරනවා දකිනකොට අනේ මෙච්චර ආසාවෙන් මේ ක්‍රීම් ගාගෙන ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන හැමේ ඔප කරගෙන තියාගෙන හිටපු ශරීරෙට නේද මේ ගින්නට දාන්නේ ඒ නිසා කියනවා කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ. කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. වැඩිම කරන්නේ නයිද? ගියද නයිද කියලා කියන්නේ නායකයාට. කන්දේ ගෙදර කියලා කියන්නේ පංචස්කන්ධේ නායකයාටයි මේ කියන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන විඥානයේ කතා කරලා කියන්නේ නයිදට කියනවා කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? අපි හදන හැම සැලැස්සක්ම අනිවාර්යයෙන්ම කැඩෙනවා. ඒක හරියට වැල්ලේ හදන වැලි මාලිගා වගේ කුමරු කුමරිකාවන්ගේ වාල්කුවා ක්‍රීඩා වගේ. පොඩි කාලේ අපි අර කොහෙල් වල ටිකක් කරන කෝට්ටියක් හදාන හදපු සෙල්ලම්ගයක් වගේ. කැඩෙන ගෙවල් අය මොකටද හදන්නේ? ගියක් කර ගියක් නාදා සිටින සංස්කාර වලට කතා කරලා කියපන් ආච්චිට ගෙවල් හදන්න කියලා. ගන්න එපා ඔය තියෙන ලාභ සත්කාර සම්මාන විශේෂ කරන සැලසුම් සියල්ලම ආදාහනාගාරයක් වගේ. කැඩෙන ගෙවල් අයිඹකට හදන්නේ. ගියක් කර ගියක් නාදා සිටින්නේ ගෙන්ගියඩා ගෙට ගිනිලා තැවෙන්නේ. ඒ මිනිහ ගිනිලා පුච්චන්න ඕනේ. වැළලුවත් මදි. දැන් හාමුදුරුවෝ එහෙම එනකොට ඒ තරම් බයයි පුච්චලම දාන. ආදාහනය කරන්න කියලා තියෙනවා. මොකද නැගිටලා එනවා මොකද ඔක්කොම ඉන්නකම තෝණියන්නේ කරන්නේ. හදිසි මරණයක් වුණොත් විතර උසාවිය නියෝගයක් දෙනවා පුච්චන්න තහනම් බලලන්න කියලා. නැත්තම් බෑ. බරපතල කට්ටි මැරිච්චාම උච්චලම දාන්න ඕන. ලේසි නෑ වැඩේ ඔය මිනිහ තිබ්බොත් එහෙම නැගිටලා එනවා. විශ්වාස කරන්න බෑ මේ ඉන්නකෝ කරන જાති ගහන් ගැටත් එක බලන්න මු මැරෙනවද කියන එක ෂුවර් නෑ. ඔය බීප මිනිස් එක්කේ මැරෙනවා යන්නේ බලන්න ඇත්තටම මු මැරිලාද කියලා බලන්න. මුදු මැරිච්චාම් බීපුවාම ඉන්නවනේ පැය 7-8 මැරිලා වගේ. පස්සේ නැගිටිනවා. ඉනි පෙට්ටියට දාලා පෙට්ටියෙන් ප්ලාස්ටික්කුත් දාලා ගෙදර ආවට පස්සේ නම් ෂුවර් මැරිලා වෙන්නද කියලා. හැම ගෙදරට හැම ගෙදරම කියන කොහෙනෝ ගියත් මල ගෙදරට යන්නම ඕනේ. ගිහිල්ලා ප්ලාස් ටිකක් දාලාම එන්න ඕනේ. මොකද යුතුයම පෙට්ටියට ඇණි ගහනකම්ම ඉඳලා යට දාලා වලල්ලා ආවට පස්සේ ෂුවර්. නැත්තම් ඌ විශ්වාස කරන්න බෑ. ඉතින් අපේ එකත් එච්චරම තමයි. ඉතින් මේ විඥානයේ විශේෂයි ඒ විදිහට ජීවත් වෙද්දිම කටයුතු කරන පුද්ගලයාට සීක පුද්ගලයා කියලා කියනවා. මේ විඥානයේ විතර මායාකාරයෙක් බුදුන් කියන්නේ හතරමන් හන්දියේක මායා දක්වන මායා දර්ශකයෙක් වගේ. අපි මෙතෙක් කල් එයාව සාධාරණීකරණය කතා කරේ. එයා හරි අනික් මනුස්සය වැරදි කියන්නේ. ඉතින් බලනකොට මෙයා තමයි ප්‍රධාන වැරදිකාරය. ඒක පෙන්වන්නේ විඥානයේ මේ මාෆියා වගේ සංගමයේ කියන ප්‍රධානියා විදියට. මාෆියා සංවිධානයක ප්‍රධානියා කිසිම කෙනෙක් දන්නේ ඒ සංවිධානයේ අධ්‍යක්ෂකවරුන්ටත් පෙන්වන්නේ ඒ අධ්‍යක්ෂකවරුන්ට පුදුමාකාර බලතල තියෙන ඕන කෙනෙක් මරන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන තරම් සල්ලි දෙන්න පුළුවන්. අධ්‍යක්ෂක යටතේ විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස එදාට හයර් එකට ගන්න කුඩු කාර්ය කුඩු විකුණන කෙනෙක් එන්නම කියන මේ වැඩේ ගිහලා අතෙන් පාර්සලේ දීලා වරි උඹට පිටචරක් හම්බෙනවා අහු වුණොත් මම මැරණට යනවා කැමති නම් කරපන් ඒ නිසා කුඩු ඩ්‍රග් ට්‍රැෆිකින් කරන කොච්චර සෙනගැල්ලුවත් සංවිධානය මොකද්ද කියලා අල්ලන්න බෑ. ඒ මනුස්සයා දන්නවා අහුනොත් මට මෙතරම් දඬුවමක් ලැබෙනවා. හම්බුන් නැත්නම් මට මෙච්චර කුට්ටියක් සල්ලි හම්බ වෙනවා. ඒ කොයි ජොබ් කිරුවොත් ඔමනේ. ඕනේ රස්සාවක් කරොත් 55 වෙනකොට හොම්බෙන් යන ලෙඩක් ඇවිල්ලා. ඉතින් ඒත් මැරෙනවනේ. ඉතාලම උසස් රස්සාවල් කරන මිනිස්සුනේ ඉතාලම උසස් ලෙඩ රෝග තියෙනවා. සමාජතල ඉහළට යන්න යන නම කියන්න බැරි ලෙඩ තියෙනවා. ඔය සාමාන්‍ය ගොවියට ආරේ මෙරදී කොන්දේ අමාරු බඩ එකක් කොහේ ටිකක් තියෙනවා. ඉහළ මිනිසුන් තියෙන බොම් බරපතල ලෙඩ. ඉතින් උන් දන්නවා දවසේ ඉතාම හොඳම කාලේ අවුරුදු 25 ඉඳලා 55 වෙනකන් කඹුරුලා කඹුරුලා කඹුරුලා ලෙඩක් කරගෙන ගෙදර එන. ඉතින් කුඩුකාරයත් එච්චරම තමයි කරන්නේ. කුඩු විකුණන මනුස්සයා උත් කරන්නේ මෙච්චර ගමන එක ගමනක් ගියොත් මෙච්චර හම්බ වෙනවා. හැබැයි ඕඩර් එක ඉන්නේ කොහෙන්ද? බඩු පැකට් එක අතට එන්නේ කොහෙන්ද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් කොච්චර හොරු ඇල්ලුවාට කාදාවත් නායකත්වයේ හෝ අධ්‍යක්ෂ කමණ්ඩේ දකින්නවත් බෑ. මොකද හදලා තියෙන රහස් සංවිධානයේ ලොක්කගෙන් ඕඩර් එක එනවා. ලොක්ක පිරිපිට ගෑනුද දන්නේ නැහැ. කවදාකවත් පේන්නත් නැහැ. ඔය ජේම්ස් බොන්ඩ් ෂෝස් බලනවා නම් දැකලා ඇති. ඒ හොරමුලේ නායකයා පෙන්වන්නේ නැහැ. විඥානයත් ඒ වගේ තමයි. විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර හරහා. සංස්කාර තමයි යාගේ අධ්‍යක්ෂක මණ්ඩලය. සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ සංඥාව හරහා. එයා එක එක කරාන නම් වණන් දෙනවා. අධ්‍යක්ෂක ඔයා මෙයා මෙයා කියලා නම් දෙනවා. ඊට පස්සේ ඒ සංඥා අරයන්ට වේදනාව දෙනවා. උඹට මෙච්චර සැප දෙනවා. උඹට කාරකක් දෝනේ මේක දෝනේ එයාට අවශ්‍ය සැපේ දෙනවා. එතකොට මේ රූප ධර්ම ක්‍රියාත්මක වෙනවා. අර මෙතන තියෙන කුළු ටික අතෙන්ට යනවා. ලොක්කට වැඩන්නේ කාගේ හරහා ගියාද කියන එක. ලොක්කක දන්නවා සංස්කාර සංඥා වේදනා රූප වැඩ කරන්නේ ඕඩර් එකට. ඒගොල්ලන්ට මේ අවශ්‍ය ලැබේ ලැබෙනවා නම් කාගෙන්ද ලැබෙන්නේ කියන එක අවශ්‍ය නැහැ. දන්නේ නැහැ. ඒ නිසා කිසි කෙනෙකුට අද මේ දුක් විඳින්න හේතු වෙලා තියෙන තමන්ගේම හිත කියලා මනෝපුබ්බංගම බව, මනෝසෙට්ට බව, මනෝමය බව මොන જાතිකවත් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ මං අද දුක් විඳින්නේ මේ ආණ්ඩුව හොඳ නැති හින්දා කියලා. එහෙම නැත්නම් අවුරුදු දෙක තුනක් බහැපු නැති නිසා. එහෙම නැත්නම් මේ ඇමරිකාව අපිට සූර කන නිසා. එහෙම නැත්නම් රෝම ලන්දේසි නීතිය නිසා නානා ප්‍රකාර දේවල් අපි කියනවා. කවුරක්වත් පිළිගන්න කැමති නැහැ මම කන්නේ මගේම පරිප්පුව කියලා. මම මේ ඇදගෙන නාන්නේ කියලා. මම මේ බෙදාගෙන කන්නේ කියලා කියන්න කැමති නැහැ. ඉතින් ඒක තමයි විඥානයේ ඒ විඥානේ ඒ වාගේ නැතුව බැරි යකෙක් කියන එක දැක්කනම් අපි කාගවත් වැරද්ද කරලා දොස් කියන එකක් නැහැ. මෙච්චර ශික්ෂණය වෙන මගේ විඥානයත් මේ තරම් ජඩනම් ෂටනම් කපටනම් වංචනිකනම් ඒක ගැන නොදන්න පෘතජ්ජනියෝ ගැන ඒකට තමයි වැඩියෙන්ම අනුකම්පා කරන්නේ. දන්නේ නැහැ. මම මේ බුදුහාමුදුරු පෙන්ලා දීලා උත්සාහ කළා යම් ප්‍රමාණයක් සාර්ථක වෙලත් තාම වැඩි ප්‍රමාණයක් විඥානය අදහන බොහොම සුළු ප්‍රමාණයයි විඥානය අපි නැවත නැවත බලන්න. ඒතිෙදිත් විඥානය අපි පුළුවන් තරම් අරමුණ පිට ගෙනියලා වර්තමානයේ තියන දෙන්නේ නැතුව අදිනවා. ඒ නිසා විඥානේ ප්‍රතික්ෂේප කරන්න එපා. විඥානය කෙරුවේ නැහැ කියලා බුදුන් කියනවා අවිඥාතං නමඤ්ඤති කියලා මට ඒක හිතුන්නේ නැහැ කියලා කියන්නට හිතුණා තමයි. හැබැයි ඒක දිගේ කතන්දර ගොතන්න එපා. ඒක දිගේ වැල්වට අරන් ගොතන්න එපා. විඥානේ විඥාන මතුවෙන් නතර කරපන්. ඒක කරන්න බෑ. ඒක විඥානේ විඥාන මතුවෙන් නතර කළොත් අපේ මාන්නේ සීදීනසගත වෙනවා. අපේ තියෙන මාන්නෙට වලිගේ කපලා ගියා වෙනවා. සීදීනස ගැනීමක් වෙනවා. අපේ තියෙන තෘෂ්ණාවට සීදීනස ගැනීමක් වෙනවා. අපේ ධිට්ඨියට සිවිදිනස ගැන කියන චිත්තක්ෂණ මට්ටමේ. ඒකයි මේ භාවනා කරනකොට සත්‍ය වැටෙනකොට පිස්සු වැදුනා වගේ නන්නත්තර වෙලා කොහේ ගියාද දන්නේ නැහැ කියලා කරකොලත ඇරියා වගේ එන එක සිද්ධ වෙනකොට විඥානයේ තිබුණා ප්‍රතිෂ්ඨාව නැති වෙලා. විඥානයේ තිබුණේ පදනම නැති වෙලා. පස බිම තියාගන්න තිබුණ තැන නැති වෙලා. ඉතින් අපි බොහොම ඉක්මනට නැවත ප්‍රතිෂ්ඨාව ලැබලා දෙනවා. පස බිම තියන තැනක් හදලා දෙන්න දෙන්න වෙන්නේ මොකද්ද? විඥානයේ නැවත නැවත පණ ලබනවා. යථාපි මූලේ අනුපද්ද වේදල්ලේ රුක්ඛෝ පිචින්දෝ චින්නෝ පුනරේව රූවති. ගහේ මුල හොඳට හයියට තියෙන තාක්කල් ගහ කැපුවට නැවත නැවත දල්වන්න. අපිට මුලින්ම පුටා දාන්න බැරිකමක් තියෙනවා. ඒ ගහ කපන එකත් ලොකු දෙයක්. නමුත් දැනගත්තොත් යට මේ ඕජාව තියෙන තාක්කල් තියෙන නිසා මේ විඥානීය කරන ක්‍රියාකාරකම් සංස්කරණය කරලා හිතලා සවිඥානිකව කරන ක්‍රියාකාරක පොඩ නතර කරලා වින හැටි බලන්නේ. පරියන්කිදි කරන්නේ එහෙමයි. සක්මනේදී එක වැඩක් කරන ගමන් බලන්න. විඥාණයටම කියන අපි දෙන්න එකතු වෙලා එකක් කරනවා. එකයි කරන්නේ 10ක් જાති ඔලුවට දාගන්නවා. gedare ඉඳදී කියනවා Tamange වැඩ විතරක් බලන්න ඉන්න. ඒ වෙලාවේදී සතුටුමත් වෙන්න බෑ. බෑ. අනුන්ගේ වැඩ ගැන හෙට ගැට වෙන අනිත් වැඩ ගැන දුවනවා. එතකොට මාළු මාකට් එකට ගියාම කානිවල් එකට ගියාම කොහොම හිටියේ මේකේ ක්‍රියාකාරකම්. ඉතින් අපි හරි ආසයි රිට්‍රීට් එකේ ඉන්න කට්ටිය එහෙම කොයි වෙලාවෙද කානිවල් එකට යන්නේ කොයි වෙලාවෙද බර්ත්ඩේ පාටි එකට යන්නේ කොයි වෙලාවෙ සම්භාෂණයකට යන්නේ කියලා බලන්න හැඟුම් උදාහරින්න. ඉතින් හැඟුම් උදාහරණ පොදාචි අපි විඥානයේ සූචකී කරු ගෝලිය බාටපත් වෙලා ඉඳුරම් පිනවීමට වැටෙනවා. සීකපුද්ගලව දෙකම කරනවා. වරින් වර වරින් වර විඥානයේ අසරණ කරලා සිද්ධ වෙන දේ දිහා බලාගෙන හික්මීමක් කරනවා. වරක හැඟුම් උදාහරණ උදාහරණ බලනවා මෙයා මේ නූල කඩාගත්ත සරුංගලේ වගේ යන දිහා බලනකොට ඒ කවදාකවත් මගේ හිතසුව පිණිස නෙවෙයි හැසිරෙන්නේ කියලා. ඒදී තේරුණාට පස්සේ ඒක න තව කෙනෙකුට දොස් කියන්නේ නැහැ. තව ආයතනයකට දොස් කියන්නේ නැහැ. මේ තෘෂ්ණාව සහ අවිද්‍යාව කියන තමන්ගෙම දේ මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ කියන ඒ විඥානයේ නැවත නැවත කොටු කිරීමේ හරියටම දුර දුර තැනට ටෝච් එක ගහලා අල්ලනවා වගේ. මීයකට යන යන තැනට ටෝච් එක ගහන බෑනේ. ඌට වසන්න බැරුව යනවා. ඒ වගේම හොරමුලක නායකයෙකුට යන යන තැන බලන දැනගත්තොත් ඉඳලා වැඩක් නෑ යාට. එයා එක්ක සීදී නසා ගන්නවා. එහෙම නැත්නම් ඒ බලනට කැමති වෙනවා. මොකද එයා රටේ ප්‍රසිද්ධ නම ගිය හොඳ කෙනෙක්. හැබැයි හොරමුලක නායකයෙක්. ඒතර ප්‍රසිද්ධ නාමය මෙයයි හොර හොරා කියලා කියන්න විතරයි ඕනේ. ඒගේ විඥාන පොඩ්ඩක් ටෝච් එක ගහලා අල්ලලා කියන්නේ කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදාන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගිය දාගෙට ගිනිලා තැවෙන්නේ. ඒක තමයි බුදුරජාණන් ශ්‍රීසලාම අනේක ಜಾති සංසාරම් කියලා නිවන් දැකපු දවසේම කිව්වේ තෝ ආයෙකවල් හදන්න එන්න එපා. මම දැක්කා. දැන් අපි කරන්න හදන්නේ මේ ගේ අලුත් කර කර දිගට ගෙනියන. ඒ නිසා මෙන්න මේ දර්ශනය මේ වෙන දේ නෑ කියන්නත් එපා, නොවුන කියන්නත් එපා. මේක වෙන්න ඇරලා අනුන්ගේ දෙයක් බලනවා වගේ. තමන්ම ක්‍රිකට් ගහද්දී ඒ ක්‍රිකට් ඒක වීඩියෝ කරලා තමම නැවත ඒ වීඩියෝ පැටිය බලනවා වගේ කොහොමද මම සෙල්ලම් කෙරුවේ කියලා. එන්නේ දර්ශනය හරීම අමෝර දර්ශනයක්. ඒක විතරයි බුදුරජාණන් විපස්සනා කියලා උගන්ලා තියෙන අනික් සේරම පුරුදු දර්ශන. විපස්සනා තියෙන නුහුරුණු පුරුදු දර්ශනයක්. අමෝර දර්ශනයක්. එහෙම නැත්නම් විසම දර්ශනයක් මේකේ තියෙන. ඉතින් ඒක නිසා ඒක කරන්න නම් ඒ විප්ලවීය චින්තනයක් තියෙනවා. විප්ලවීය චින්තනය තියෙන කෙනා එක සැරෙන් නෙවෙයි යොක් කරන්නේ. තමන්ගේම විඥානය විතර තමන්ට වද දෙන කරදර කරන එකක් නැහැ කියලා ඒක ඇස්බල්මේ තියාන ඉන්න ඉන්න විඥානේ නපුර අඩු වෙනවා. ඉතින් සමේ අන්ධකාරය කරන වැඩේට ආලෝකය තමයි සතිය වෙන්නේ. සතිය ගියාට පස්සේ සම්පජඤ්ඤය ඇවිල්ලා පෙළ දෙනවා. මගේ විඥානය මට අනර්ථය කරන හැටි. ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි. අපි මායයට හේතු කරනවා. ආණ්ඩු පක්ෂයට හේතු කරනවා. විරුද්ධ පක්ෂ කාට හේතු කරත් තමන්ගේ තකතිරුකම. ඉතින් අන්න ඒක දැක ගන්නා තාකල් යාට ශේක පුද්ගලයයි කියලා කියනවා. ඒකේ <clears throat> පරික්ෂණ නිම කරාට පස්සේ අශේක වෙනවා. අර පුහුණු කරන දෙයක් නෑ. දන්නවා විඥානය කියන්නේම අනර්ථයේ හදන කෙනෙක් මිස යාට පොහොර දාන්න එපා. යාට ආහාර දෙන්න එපා. අන්නේ කටයුතට ප්‍රතිපදාව කියලා කියනවා. ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන අපි මේ කතා කරපු කොටස ගොඩක් වැටෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා අනුග්‍රහ ලැබිච්ච ප්‍රඥා ශික්ෂාවට. එනිසා මේ කරන වැඩේම දැනුමිකුතව දැක දැක ඉදිරියට යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් කරන් තියෙනවා. දේශනා වාරයේ සඳහා ඉතින් સમાપ્ત කරන්න ඉතලා කාට හරි මත ප්‍රකාශ කිරීමක් ප්‍රශ්න කිරීමක් විචනයක් තියෙනවනම් ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා හිටනවා. එහෙම නැත්නම් අපි හෙත්තාවතාවක ආදී ගාථා සජ්ජහනා කිරීමේ සතිවාරයේ સમાપ્ત කරන බලාපොරොත්තු වෙනවා. කල්හැදාම වෙස්න. සාමාන්‍යයෙන් කිව්වා මේ අනිත්‍යයේ ආඝාතය පිළිබඳව හොයන්න යන්න එපා ඒක හරි භයානකයි කියලා. මම මගේ අදහස මම හිතන්නේ තියෙනවා. අනිත්‍යයේ රුචි අරුචිකම් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනකොට ඒකෝල් එක්ක ජීවත් වීමේ පහසුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අදහස් කලේ මොකක්ද කියලා මට දැනගන්න. තව කෙනෙක් තව කෙනෙකුට දඬුවම් කරන්න ගියාට ඒක ගැන තැලින්න යන්න එපා. ඒකට ඊට අයිතියක් තියෙනවා. ඒගොල්ලෝ පවරාගත්ත බලයකින් කරන්න හදන්නේ. අපි කියන්නේ කිව්වොත් තමුසෙත් නෑ ඔය යාට ඇඟිලි ගහන්න අයිතියක් කියලා. ඒකෝර දෙන්නම තරහ වෙනවා. නිසා තමන් කරන්න යන්න එපා. කාටවත් වෛර බඳින්නත් එපා. වෛර බඳින්න නම් නොබඳින්න නම් අර එක රුචිචුකම් දැනගන්න ඕනේ. නමුත් සමහරව මේ බලය අතට අරගෙන ක්‍රියා කරන ඡණ්ඩි ඉන්නවනේ. තත්ත්වවාදී ඉන්නවනේ. ඒවට අත තියන්න යන්න එපා. ඒක අපේ වැඩක් නෙවෙයි. මොකද මේ බුදුහාමුදුරුවෝ නොයි කියනනම් අපිත් උතන තමයි. මම නම් කිසිම මට විශ්වාසයක් නැහැ බුදුන් නොදකින්න මම කොතන ගිල නතර වෙයිද කියලා. මම කරලා තියෙන අපරාධ ටික හොඳටම ඇති මට මිරින මරුන් නඩුවේ චෝදනා කරන්න. හිරේ දාන්න. අවුරුදු 20ක හිරේ දාන්න මම කරලා තියෙනවා. මොකද්ද ඕක අරමකට අහුනේ නැහැ. ඒ නිසා මම දැන් වුණත් පටලවා ගත්තොත් එතෙන්ට යයිද කියන්න බෑ. මොකද බ්‍රේක් ගහගෙන ඉන්නේ මේ ක්ලච් කරගෙන. ක්ලච් කඩලා යන්න ඉඩ තියෙනවා. නිසා කවුරු හරි වරද්දාගත්තම කවදාකවත් කේන්ති නැහැ. මොකද මේ මාස ක්ලච් බ්‍රේක් නැහැ. මට මේ තියලා ක්ලච් කරගෙන ඉන්නේ මම මේ. ඕක කඩලා යන්න පුළුවන්. නිසා කවුරු වැරද්දක් කරත් මම බලනවා ඒකෙන් මම ගහ ගන්න ගියොත් කවදාකවත් මට විනිශ්චයකාරයක් කරන්න තියා මට මේ අනුන්ගේ පව් සමාදන් නොවියත් ඉන්න කලාව තියෙන. තාම මයි ළඟේ දුර්ලභම තියෙනවා. අනුන්ගේ පව් සමාදන් ආර්මිනේ වැරදි වැඩක් කරුවොත් ඒත් නරක කරගන්න ඉවරයි. අරුට වැඩි පව් කරගන්නවා අපි අපි මොනව කරන්නද කිව්වට අම්මා තාත්තා කියන දේවත් අහන්න නැති ලෝකයක්. අනුපටික ආඝාතයේ වැඳගෙන ඉන්නවනම් කියන්නේ ඒක හොඳ නැහැ. හැබැයි උඩට සාප වේවා කියන්නේ නැහැ. ඒකට මට සාප වෙනවා. හරි කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළලා තියෙනවා. ආඝාත පටිවිණයක් කතා කරලා තියෙනවා. විතක්ක සංඨානයක් කතා කරලා තියෙනවා. එයාටම නෙවෙයි. පොදුවේ කියනවා. එයා කතා කළේ තමස මට කතා කරන්න ඕයි තමසට මොකක්ද තියෙනවද? නෑ නෑ ඔයාට නෙවෙයි කිව්වේ. ආවල් පොතේ ආවල් දැන මෙහෙම තියෙනවා. පොඩ කියලා බලන්න ඔයාට නෙවෙයි කිව්වේ. බොහෝම බයවක්ස ඔළුව කාලා යනවා නේ සමා වෙන්නේ. මුති ආඝාත තියෙන කට්ටියත් එක්ක හදන්න යනවා කියලා කියන්නේ මේ ලුණු කැටයක් දෙකට නමන්න හදනවා. ලුණු කැට නමන්න බෑ. කැඩෙනවා. අනුන්ගේ වැරදි වලට සමාදම් වෙන්නත් එපා. සාධාරණ ඉෂ්ට කරන්න යන්න එපා. අපිට එහෙම බලයක් කවුරුවත් දීලා නැහැ. අපිට කවුද දීලා තියෙන බලයක් යුක්තිය පසින්දලා. දුන්නත් ඒක තමයි මේ ලෝක කරන තියෙන වැඩිම අපරාධ කරන්න පුළුවන් තැන තමයි විනිශ්චයකාරකම. ඒක දුන්නා විනාශය ඒක ගොඩ ඒමනක්ම නැහැ. විනිශ්චයකාරට සාමාන්‍ය මිනිස්සුෙක්වත් ඉන්න දෙන්නේ නැහැ. ඒ කට්ටිය හංගලා තියන්නේ මොකද දැක්ක කහනවා. උන් මේක හුදු යන කුණුහරුප නීතියක් මේ ක්‍රියාත්මක කරන ලන්දේසි රෝම නීතිය. ඒ රටේවත් ඒ නීතිය නැහැ. ලංකාවේ ක්‍රියාත්මක රෝම ලන්දේසි නීතිය ඒ රටේත් ක්‍රියාත්මක නැහැ. ඉතින් මේ කොහෙන්ද ගෙන ආපු රට නීතියක් ගෙනල්ලා අපි මේ සාධාරණ කියලා මොකක්ද ඉෂ්ට කරන්න හදන්නේ? ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන්නේ උන්ට කිසිම විලෙජ්ජාවක් නැහැ. නීති සම්පාදක මණ්ඩලයේද බයලජ්ජාව තියෙනවා එතෙන්ට යන්න බෑ. අපි කවුද ඒ වගේ නීතියක් අපි පාරවන තෝ කරුවා හොඳයි තෝ කරුවාද කියන්නේ ගියොත් මොකද වෙන්නේ? මම දැකලා තියෙනවා ලොකු සංහසේ වගේ විනිශ්චයකදී පරිස්සම් වෙන හැටි කවදාවත් අනුන්ගේ දෙකට විනිශ්චය කරන්නේ නැහැ. ඔයගොල්ලොන්ට මම නායකත්වය දෙන ඔයගොල්ලෝ එකතු වෙලා මොකක් හරි ගන්න විනිශ්චයක් එච්චරයි. ඒක සභා සම්මත මිසක් ආ වීටෝ එකක් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් නිෂේධ බලය පාවිච්චි කරන්නේ. අමනයා තක తీරුවා ඒක තමන් අතට ගන්න. ගත්තට පස්සේ බෙදාගෙන කන්න. මට පුදුම බයයි කාගෑරි මානසිකත්වයට අද තියන්න සිදුනොත්. වෙන්දලා කියනවා අනේ මට ඒක දාන්න එපා. ඔයා ගන්න තීන්දුවක් ගන්න. අමාරු වෙන්නොත් මම උදව් කරන්න එන්නම්. හරි ගියොත් සතුටු වෙන්න එන්නම්. විනිශ්චය නම් මට දෙන්න එපා. මට බෑ. ඒක මට මේ මේ මේ සක්කිලි වැඩක් වගේ තේරෙන්නේ. අනුක කක්ක කරුවා හොදන්න හදනවා. ඒක කරන එක හොඳයි. ඇත්තටම කක්ක කරන එක හොඳයි. කක්කා කරන එක හොදන එකත් හොඳයි. මම පුදුම ඒකමයි විවාහ නොවෙන්න ප්‍රධානම හේතුව තව ජීවිතේට අත තියන්න බෑ. භාවනා කරනකම් ওই පවුලේ අය ලව් කරනවට තරහ වෙනවා අරකට මේක වෙන්න ඕන කියලා හෙව්වා මං. මේ මිනිහා මේ ගෑනට ඕනේ. කතාද බඳලා දෙන්න ඕන නංගල මල්ලිලා කියලා හිතුණා. දැන් නෑ ඉතින් ඒක කරපු අපරාධයක් කියලා. විනිශ්චය කරන්න යන්න එපා. අනුන්ගේ ආඝාතයකට ඇඟිලි තියන්න යන්න එපා. විනිශ්චය ශක්තියක් ගන්න එපා. ගත්තොත් අකුසල සමාපත්තියක් වෙන්නේ අපි සුදුසු නෙවෙයිනේ. Tamangekවත් බැර ගන්න බැරුව තියේදී අපි අනුන්ගේ ජීවිතවලට අත තියන්නේ යම් කිසි කෙනෙක් යනවනම් පරිස්සම් වෙන්න ඒ මනුස්සය ඇසුරු කරන්න එපා. එයා සත්පුරුෂයෙක් විදිහට පැත්තකට දාන්න යාට කියන්නේ ඔයා ගියාට අපේ තරහක් නැහැ මට ඔයා වළක්වන්න බෑ. හැබැයි මගේ ගතිය තමයි මම කවදාකවත් කැමති නැහැ කාගවත් ජීවිතේ අත තියන බෙදා ගන්න කැමතියි. විනිශ්චය කරන්න එපා. ඒ නිසා සතිය කියන්නේ වැඩි නිරීක්ෂණය කරන්න නිගමන කරන්න එපා. පරීක්ෂණේ නිරීක්ෂණේ නිගමනය කියලා විද්‍යාව උගන්වනවා. අපිට උගන්වනවා ඒ දවස්වල. අවදි විද්‍යාව පරීක්ෂණ පරීක්ෂණේ මේකයි නිරීක්ෂණේ මේකයි නිගමනයේ මේකයි. බුදුන් කියනවා නිරීක්ෂණ වැඩි කරන්න නිගමන අඩු කරන්න නැත්නම් නැති කරන්න. කිසිම දෙයක් නිගමනය කරන්න බෑ. අවිනිශ්චිත තත්ත්වයේ කියන්නේ ඒකට කියන්නේ අපන්නක ප්‍රතිපදා. කවුරුල කිව්වොත් හොඳයි හොඳයි. හොඳයි කියනවා. මොකටද හොඳයි කියන්නේ උඹට හොඳ නම් හොඳයි. ඔබ ඇවිල්ලා මට කියන්නේ ඔච්චර දුරේ ඉඳලා ඔබට හොඳයි ඉඳ නෑ හොඳයි. විස්තර අහන්න යන්න එපා. නිසා අනුන්ගේ ආඝාතයකට තව කෙනෙක් තව කෙනෙකුට වෛර බැඳලා එයාට අයිතියක් තියෙනවා. ඒක වැලක්විය යුතුයි කියලා මට කියන්න බෑ මට කියතේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා කියලා. මට කියලා තැගේ අහවල් පොතේ මෙහෙම තියෙනවා. හැබැයි මේ මම කිව්වා කියලා කියන්න බෑ. තේරුණා කියලා හිතනවා. අමාරුයි. සමාජශීලී ජීවිතයක පෞල් කෑවොත් නම් ගණ්ඩම දෙයක් නැහැ. උගේ අය හොදලාම ගන්න දෙයක් නැහැ. ඉවරයි යු. සදා සොත්ති. සදා සොත්ති භවන්තු තේ. සදා සොත්ති. උ කොහොමද තන් ස්වභාවය? හරි කොයි දෙයක් කරවත් ගුටි කනවා. කොයි දෙයක් කරවත් බැනුම් අහනවා. ඉතින් ඒ නිසා අනුගේ ජීවිත ඇඟිලි ගහන්න දෙයක් නැතුව ගත කරන පුරාම භ්‍රමචාරී ජීවිතේ ඒක ජීවිතී ඒක ඒක බුද්ධික ඒක භක්තික ඒක චාරී. දීකෝචරේ කංග විධාන කප්පෝ. හැම සතෙකුටම අං දෙකක් තියෙනවා. උඹ කංග වේනාගේ අඟ වගේ තනි අඟ තියාන හිටපන්. කිසි කෙනෙක් ඇවිල්ලා වොත් කියන්නේ ඔයාට හොඳයි නම් ඔයා සීබුද්ධියෙන්ද කතා කරන්නේ බීලා කාලා දෙන්නේ එහෙනම් මට කරන්න දෙයක් නැහැ කතා කරන්න ඉන්න එපා. සීයෙන් නම් කරන ඔයන්න ඕන තීන්දුවක් මට ප්‍රශ්නයක් නැහැ මොකද පසුබිම් මන් දන්නේ නැහැ. පසුබිම් දැනගන්න ඕනකමකුත් නැහැ මට. එයා කියන්නේ එයාට පක්ෂග්‍රාහී පැත්තක් කියන්නේ. මොකටද? හොඳයි කියනවා. මන්ත්‍රීතුමා හොඳයි. ඇමතිතුමා හොඳයි. ඒක වනිදරයි. මන්ත්‍රීතුමා හොඳයි. ඕන කෙනෙක් ඇවිල්ලා වොත් හොඳයි කියන්නේ. මේ සෙන් කතාවක් තියෙනවා ඒ අන්ධමනුස්සේ ඇඟ පුරාම කුෂ්ඨ රෝගයක්. ඉතින් මනුස්සයා ළඟ ඉන්නකොට අනේ මේ ගඟ තියෙන පැත්ත මට පෙන්වන්න කියලා ගඟ තියෙන දිහා වහනවා. ඉතින් සෙන් මාස්ටර් කෙනෙක් කෙනා ඒ අඬ ගන්න කියලා ගඟ ළඟට ගෙනියනවා. එනිට පස්සේ අර පැනලා බලනවා. ළඟ ඉන්න මිනිහ සෙන් මාස්ටර්ට බයිනවා. තමුසේ බලන කරපු අපරාධයක මතක අරුව මැරෙන්න ඕන වෙලාව. ගඟ හොය හොයයිට අපි පෙන්වෙන්නේ නැහැ තමුසේ පෙන්වන්නේ. මං ඒ මැරෙන්න ඕන බව මන් දන්නේ නැහැ. උට ගඟ පෙන්වන්න ඕනේ මං ගඟ පෙන්වනවා. ඌ මැරෙනවා ගැන මම කියන්නේ නැහැ. මැරෙනවා කියලා මට කනගාටුකුත් නැහැ. ඌ ඇස් දෙන්න පේන්නේත් නැතු කුෂ්ඨ දෙදී මින්දල මොකද? ඉන්නේ මම මැරෙන්න කිව්වේ නැහැ. ඌට කවුරු හරි කියලා දෙනවා ගඟට පැන්නොත් මැරෙයි කියලා ඌට පැන්න මම මම ගඟට යන්න පාර වෙන්න මිසක ඒක ගැන මට පශ්චාත්තාප වෙන්න හෙට ඇවිල්ලොත් මම හෙටත් පාර පෙන්නනවා. ඒ ඒ සෙන් එක බුද්ධ ආගමට ගැලපෙන්නේ නැහැ. බුද්ධ ආගම කියන්නේ පස්සේ පශ්චාත් වෙන අනි අපරාධය අර මනුස්සයා මේ මම නිසාද මැරුණේ කියලා නෑ කොහොමවත් තව ගඟට බැරි නැතත් මැරවන්නේ උවා. කවදා හරි මැරෙනවා. තින්සේ කාටද යන්න ඕන ඉල්ලන දෙ දෙන්න වහ දෝන කරන්නේ ඌ. ඔබ දන්නවද ඔය වහ කියලා ඌ මේ මේදී. නැත්තම් මොන්සාන්ටෝ කම්පැනිට යන්න ඌ ගන්න පුළුවන් ඕන තරම් සල්ලි කියලා වහ. අපිට පුළුවන් ද වළක්වන්න. ඒ නිසා අපි ගන්න වැඩවලදී ඒ අදාළ දේ කරන්න පස්සේ පශ්චාත්තාපයට යන්න එපා. ඒකට වෙන්නේ අපි අකුසල් සමාපත්තියකට යනවා. ඒක තමයි මේ සමාජික ජීවිතය කියන්නේ බරපතල වැඩ ඇතිව හිර දඬුවමක්. හැම කෙනා විනිශ්චය කරලා අනිකයි කැකිය ගන්න හදනවා. විනිශ්චය කරලා මට අර නුනමත් කියනවා මේ දරුවා විකලාංග වෙලා පැත්තේ වඩන්න වෙන විකලාංග දරුවෝ නිසා මට ගබ්ස කරන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ කියලා. මොකෝ රෙද්දාසේ බලන්නේ මොකට විකලාංගුණා කියලා වදලා බලපංකෝ යුරනේ. වදන්නේ ඉස්සෙල්ලා මොනවද මේ ඇඟිලි ගහලා බලන්නේ. ඊට පස්සේ ඒ කෙරුවොත් මට කනගාටු වෙනවා. ඒ නිසා ස්වභාවිකව සුද්ධි නිද දෙන්නේ කියලා. ඒසර කියනවා මම කොහොමදත් එතකොට කප්සා කරලා ඉවරයි කියලා. නේ මට කියන්නේ මොකටේ? දැන් මට පුදුම කනගාටුවක් තියෙනවා. මේ වැඩේට මං අත දැම්මයි කියලා. මං කොහොමද කනගාටුවක් නැහැ. ඉන්නේ ඉස්සලා බලපු එකේ දෝෂෙන්නේ තියෙන්නේ. ස්වභාවික වර්ධනය වුණා ළම මැරලා යනවා ස්වභාවයෙන්. දැන් කඩිගසලා විනිශ්චය කරලා දැන් මාවත් ගාව ගන්න හදනවා මාගේ අතේ පොල් තෙල් කොහොමද කාලා තියෙන්නේ. අත දාන්නේ පොල් තෙල් ගාවෙනවා. වෙනම දෙයක් විනිශ්චය කරන්න යන්න එපා. එන දෙයට යන්කෝ. නැත්තරේ බල්ලා ඊන පලාපල බල්ලා විනිශ්චය කරන්න ගියාම අපි කියන්නේ අමුව බානවා කියලා. ඉදිනකන් හිටපන්කෝ. කෘෂ්ණජී යාගියාට පස්සේ මේ විමලතා කරන යා ප්‍රධාන වශයෙන්ම ගත්ත තේමාව තමයි අමුඹ කණ්ඩේපා. ඔක ඉදිනකන් හිටපන්කෝ. ලියන්න තියෙනවා ලෝභෝ බබල බල මොනම උලන්ද මේ. ඒ තනිකර ජීවිතේ ඉනෝට ඕන තරමගේ දෙන්න දෙන්න පුළුවන් කුණු වෙන දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. කට්ටියත් එක්ක ඉඳ ගියාම පුදුමාකාර වාදයක් ඒක. සෙනගක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ කටු බෙතේක දාලා පෙරලනවා වගේ වැඩක්. කටු කොහලක් වහ වුණත් කන්න පුළුවන් තනියම. කට්ටියත් ඒක කෑවොත් ඉල්ලගෙන මචං මට කෑල්ලක් කියලා කියනවා. වහ කෑවත් කට්ටියත් ඒක කන්න බෑ. මචං මොකද්ද මං ඔය රස කරගෙන මට කෑල්ල දෙවෙයිද දීපු මම මැරලා යනවා. ඒ යුනිවර්සිටි ඉන්න කාලේ මේ තනියම ඉන්න එකේ ජොලිය පුදුම විදියට මට වැටහිලා තිබුණා සක්විති රදිකමක් එපා. මගේ මනාපයට මට ඉන්න ලැබෙනවනම් මගේ විවේකී මොනම හැල්ලියක් දීලාවත් ගන්න බෑ. දැන් අපිට ඇති කරලා තියෙන්නේ අනුන්ගේ ආඝාතයට කල්පනා සතුට වේ කනගාට වෙනවා. අනුන්ගේ සතුටටත් කනගාට වේ සතුට වෙනවා. මල විකාරයක් වෙලා තියෙන්නේ. මොකද මේ සමාජයේ විසින් දෙන උපමාන වලට අපි ජීවත් වෙන්න හදන්නේ. සමාජයේ හදපු හොඳ නරක වගේක් තියෙනවා. ඒකට ජීවත් වෙනවා කියලා කියන්නේ කැඹිරිල්ලක්. ඇසිඩ් බෝතලයක් අතර ඉන්නවා. සමාජයේ කවදාකවත් හිතසෝ දැනගන්න නෙවෙයිනේ කතා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නම් හිතසෝ දැනන කතාවයි. උන්වහන්සේ කියන්නේ තනිවියක්, එකලාවයක්, උදේකලාවයක්. කට්ටියත් එක්ක යනවනේ අද කරන අපා. ඉල්ලගෙන කාපා. ඒකයි ආඝාතයේ අනුන්ගේ දේවල් කවිතන්න යන්න එපා. තමන් ආඝාත පරිවිඩය කරන්න අනුන් කිරුවේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න නැතුව මගේම කෙනෙක් මෝඩකමක් කරනවා කියලා. එයාට අයිතියක් තියෙනවා මේ මෝඩකම කරන්න. එයිසා කියනවා කරන දේ මට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ කිරීමට තියෙන අයිතිවාසිකම් වෙනුවෙන් මම අවසාන ලේ බින්දුව දක්වා සටන් කරනවා. මම මට ගහන්න තමයි සටන් කරන්නේ. ඒකක් මම නෑ මම ඒකට සපෝට් කරනවා. ඔබට අයිතියක් තියෙනවා. ඊමර්ෂන් කියන විද්‍යාඥයා දාර්ශනිකයා කියලා තියෙනවා. උඹ මට විරුද්ධ කියන දෙයට මම 100ක් විරුද්ධ වෙන්න පුළුවන්. උඹ මට 100ක් විරුද්ධ වෙන්න. නමුත් ඒක ප්‍රකාශ කිරීමේ අයිති වෙනුවෙන් අවසාන ලේපින්දු තොක මම සටන් කරනවා. දිනපු ගමන් උඹට ගහයි. ඒක වෙනම දෙයක්. ඒකට ගහන්නත් බැරුව යනවා හැබැයි. සංඝයාට මේක තේරෙන්නේම නැහැ. සංඝයා විතර ගියන්ට වැඩිය සංඝයා තේරෙන්නේ තේරුම් ගත ගැනීම සඳහායි මේ සංඝයා සැදී පැහැදී ඉන්නේ. එක එකටවත් මතක නැහැ සබ්බ දුක්ඛ නිස්සාරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන එකටයි සිවුර දාගත්ත කියන එක මතක නැහැ. අනුන්ගේ සීනි කියන්න යනවා. පවුල් වල ගෙවල් වල මිනිසුන්ගේ ගිහියන්ගේ ප්‍රශ්න විසඳන්න හදනවා. සංඝයා බංකොලොත් මරගාතේ අනුන්ට පරකාසේ. සංඝයා කියලා කියන්නේ ඔද්දල් වෙච්ච තුවාලයක් මට පේන. කිසිම දෙයකට සුදුසුකමක් නැතුව අනුන්ගේ දේවල් විසඳන්න පිරිත් නූල් ගැට ගහන්නයි සුභාසින්තන කරන්නයි ආශිර්වාද කරන්න යනවා gedet මරගාතේ. පැත්ත කරලා නිකන් හිටපුවා තමුසලට වැඩි අමාරුයි අපි ඉන්නේ. ඒ මිනිහෙක් කියනවා නම් මේ රෙද්දක් ඉල්ලගෙන මාගලක් අඳගෙන එළියට යන්නේ කියලා කියනවා. ඒ ඇවිල්ලා ඔය රෙද්ද තමුසි තේින්නේ නැද්ද ඔය මටත් අඳින්න ගන්න නැතුව මම මේ මාගලක් අඳගෙන ඉන්නේ තමුසි මේ පැදුරු ගල්ලාවක්වත් තියෙනවා. ඒ පැදුරු ඉල්ල ඇතුලගෙන රෙද්දක් කියලා දෙන්න දගෙන ඉස්සරහට යන්න මාගලක් අඳගෙන. ඊළඟට ඔයා කතා කරනකොට වැඩි අමාරුයි නෝ මං ඉන්නේ. ඉතින් අර හොල්මන්. එහෙම නැතු අපි ගිහලා විභූෂණේ පාගෙන ගියොත් එහෙම අරු ඉල්ලනවා. ඉල්ලගන්නේ නැහැ අපිත් හිඟා කාලේ ජීවත් වෙන්නේ. සිව්පසෙටම හිඟා කාලේ ජීවත් වෙන්නේ. එදා යන්දා යැපීගෙන ඉන්න පුළුවන් ඔයත් කැමතින මහාන වෙන්න කියතයි. මේක වැඩි වෙන්නේ නැහැ. account එකට කිසි බරක් නැහැ. ඔයත් වෙල මහානෙන්න ඔය මේ තියෙන්නේ. ඔය පිළිකට ඉල්ලගෙන ඉන්න සංඝයා ආවා මං හම්බ වෙන්නෙම නැහැ. හම්බෙච්චාම හරි අප්සෙට් කතා කරන්න ගියා සංඝයා බයිනවා. මේ ගිහියන්ට හත්තර පහසුකම් සැලසලා තිනවා සංඝයාට දලකන්න. ඒක මම කියවා සංඝයා මේ ගිහියෝ කියන්නේ භාවනා කරනවා. සංඝයා කියන්නේ හංගන්නේ. අපි හංගන්නට වෙනම ක්‍රමයකට සැලකන්න වෙනම දොරක් තියෙනවා. ඒකේ සැලකන්න එන්න ඇතුළට අපි පිළිගත පාවඩ දාලා බාර ගන්නවා. මෙන්න ක්‍රමය. මේක සංඝයාගේ ක්‍රමය. මේ වන භාවනාව ඔබන්තලා මොකද කරන්නේ? ඒකට ආඝාත කරන්නත් එපා කියන්නේ අපිට අයිතියක් නැහැ. ඒ අයිල්ලගෙන ආන දෙන්නයි අපිට තියෙන්නේ. හැබැයි ඒ දෙනකොට වම තින්ද දෙන්නේ දකුණින්ද දෙන්නේ දෝ තින්ද දෙන්නේ කියන එක වෙනස්. අනුන්ගේ ආඝාතයකට නම් අත තියන්න බෑන්න එපා. ඕනම කෙනෙකුට තරහෙන් අයිතියක් තියෙනවා. මට නෑ ඒක නැත කිරීමේ අයිතියක් නෑ. මට පුළුවන් ආදර්ශයක් වෙන්න. මට තරහක් නෑ. මට ඔයා තරහ ගියයි කියලා තරහකුත් නෑ. මේසා තරහ ගැන මේ මේ seven destructive emotion කියන පොත ලියන මනුස්සයා කියනවා මීට පස්සේ කවදාකවත් මම තරහ වෙනුවෙන් තරහ වෙන්නේ නෑ. ඒක තමයි මගේ එකම පාඩම. තරහට තරහ යන්නේ මට දැන්. තරහ යනකොට ඊගාවක් යනවා. එහෙම කිව්වොත් එනවා. ලාවට වගේ. <laughs> අමාරුයි. අපි මේ සමාජ ජීවිතයට වැටුණාට පස්සේ අපි තනිකර රංගපෑමක් කරන්නේ. ඒ රංගපෑමේදී ප්‍රධාන වශයෙන්ම කැප වෙන්නේ අපේ විවේකේ. අපේ හුදකලාව. අපේ සන්තුෂ්ත භාවය. අපි මේ මේ ඔක්කොම එකතුනත් ඒක දෙන්න බෑ මට. මට ඕන මට රකින්න පුළුවන් ඔක්කොම හිටියත් අනිතයි. අන්න ඒක තමයි මානවයිතිවාසිකම කියලා මම දකින්නේ. ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ හුදකලාව හදාගන්න. මොකද ඒක උප්පත්තිය කියලා පිච්ච දෙන්නේ. වණ කරගත් එක නේ අපි කෙරුවේ. ඕනනම් ආවෝ යන්න පුළුවන්. හුදකලාව වෙන්න ලෝකේ තියෙන ලොකම සැප. සීළු කලාවන්ට වැඩිය සකල වල්ලබ කලා විභූෂණ දේ තමයි හුදකලාව. අවසරයි සයන්ස මේ සතිමත් අත්දැකීම විස්තර කරනකොට සාමාන්‍ය අපි අර පාවිච්චි කරන වචන වගේක් තියෙනවා ගොජය කියලා කියනවා එහෙම නැත්නම් gediya පිටින් ඇවිදිනවා කියනවා ඉරියව්ව වැක්කිරෙනවා කියනවා ඔහොම වචන පාවිච්චි කරන සංඥාස මම දැකපු දෙයක් තමයි සාමාන්‍ය වචනයක් හොඳට ඉලිපිලා අහම සාකච්ඡාවක කතා වුණාම වගේ ගොඩ දෙනෙක්ගේ අර ඒ කියන්නේ තමුන්ගේ වார்த்தාවෙත් මේක ඉස්සරහට නිකන් සටහන් වෙන ගතියක් තියෙනවා. ඒතකොට මේක ඇත්තටම මේ ඒ தත්ත්වය දැකලාද නැත්නම් අර හිතේ නිකන් මායාකාරී තත්වයක් වගේ එකක්ද තමයි. ඒ තුනම වෙනවා. අහන එක සුතමේ ඥානෙ දැන් චින්තාමේ මට්ටමේ එයා දාලා බලනවා. ගැළපෙනවද නැද්ද කියලා. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරන්න දැන් එයා සැදිලා පැහැදිලා ඉන්නේ. ඉතින් වචනේ භාවිතාව අල්ලලා තියෙන්නේ. භාෂාවට තමන්ගේ වචනේ දාගෙන. මේක නිවනත් නෙවෙයි. මේක සතියත් නෙවෙයි. මේක පොදු ලක්ෂ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත්වීම අගය කරන ලකුණක්. පෞද්ගලික බල බල හිටපොදේ පොදු ලක්ෂණ දැනන ගොජේට පේනවා. gedī වශයෙන් පේනවා. තුංගෝ දෙනෙක් එතකොට අර පෞද්ගලික ලක්ෂණ නොපෙනී යෑමක් විදිහට මේකට වෛර කරනවා. එහෙම වෛර කරන්න එපා. ගොජෙත් පෞද්ගලික ලක්ෂණම මතක ඇවී යෑමක් සමස්ත ලක්ෂණක් කියලා ඒක තීරුම් ගන්න සූදානම් වෙනකොට ඉස්සලා යා වචන පාවිච්චි කරලා බලන්න. පොඩි ළමයි බහ තෝරනවා කියලා එකක් කරන්නේ. අම්මා කරනකොට මා කියනවා. මා කියන්නේ අම්මා දන්නවා මේ මේක තමයි කියන්නේ කියලා. අම්මා දන්නවා මවුනෝනේ. ඒ වගේ තේරුම් අර ගන්න මෙයා දැන් පාවිච්චි කරන්න ගියාට තමයි පූර්ණ පරිචයක් නැහැ. නමුත් මේ වචනයක් අල්ලනවා දැන් එයා. ඉතින් ඊට පස්සේ වචනට ඒ අත්දැකීම සම්පාදක කළ දෙන එක ගුරුවරයාගේ වැඩේ. මෙන්න මෙතනයි ඔය ගොජේ කියලා කියන්නේ. ඉදිය පිටින් යනවා කියලා කියන්නේ මේකයි කියලා ඇල්ලුවාට පස්සේ අර වචනේ හරහා රූපේ හරහා අත්දැකීමට පොඩි පණක් එනවා. තාම හැබැයි මේ කිහිලි කරුලින් ඇවිදිනා වගේ තමයි. පස්සේ ඒ වචනාර්ථය තේරුම් අරගන්නවා මේක තිබිච්ච දෙයක්. වෙන්කොට අඳුර ගන්න දන්නේ නැති නිසා අපි මේකට වෛර කරා මෙතෙක්කල්. මොකද දැන් ඒක අගය කරනකොට උදේ කලාව නිකම්ම එනවා. කුජේට gedi පිටින් ඇවිදින වැඩේට යන්න ගියාම මේ සක්මන කරනකොට gedi පිටින් ඇවිදිනවනම් තමයි හුදේකලා වෙලා ඉවරයි. කවුරු වටේ කොච්චර හිටිය ප්‍රශ්න නැහැ. කුජේ දකින්නනේ සද්ද තිබුණ ප්‍රශ්න නැහැ, වේදන තිබුණ ප්‍රශ්න නැහැ, හිතවිලි තිබුණ ප්‍රශ්න නැහැ, ආනාපාන තිබුණ ප්‍රශ්න නැහැ, වෙනාරම ඔක්කොම තියෙනවා. හැබැයි තමයි පොඩ්ඩක් එකකින් ඈත් වෙනවා. ඒ නිසා ඒ ඒ බුද්ධ ඥානසේ පාවිච්චි කරලා තියෙන්නේ සන්තතිය කියන වචනේ the flux නැත්නම් flow කියලා කියනවා. ඒකට යනකොටම අපි අර විස්තර හෙවීමේ ඇබ්බැහියේ ඇලි ගලි වාසියෙන් පොඩ්ඩක් ඈත් ඒක තව ඉස්සරහට යනකොට තමයි විමුක්තියක් සිද්ධ වෙන්නේ. දේ තියෙනවා තිබුණාට බොදුවේ බලනවා මිසක් එකක් හැඟුම්බරව බලන්නේ නැහැ. සමස්තය බලනවා. ඒ සමස්තය කොහොමඩක්වත් ඔච්චරම තමයි. මොන විවස්ථය දුවා සමස්තය සමස්තයම. අපි ඔය සමීකරණ හැදුවා කියලා සමස්තයට මුකුත් වෙන්නේ නැහැ. ඒකෝට අපි දන්නේ ඒක සබාසිද්ධියක්. හේතුඵල ධර්මයක්. පටිච්චසමුප්පාදේ උඹ අතුතුණයි කියලා දෙයක්වත් කන ගන්නවා කියලා දෙයක්වත් නැහැ කියනවා අපි පොඩ්ඩක් දුරස්ත වෙනවා. ඒ දුරස් වීම උදකලාවක් වශයෙන් පිරිච්ච ගතියක් වශයෙන් වැටහෙනවා සමහරුන්ට වෙන්නේ පාළු වීමක් වශයෙන්. තනි කන්දෝසයක් විදියට. ඒක කියන්න බෑ. ඒක ඒක හදලා දෙන එක ගුරුවරයාගේ වැඩේ. ඔය තනිකන් දෝෂයක් නෙමෙයි ඔය ලැබෙන උදකලාවක් කියන එක කියලා දෙන්න ඕනේ. එතකොට ඉතින් සාසනයක් තිබුණ නැත්නම් කරන්න බෑ වැඩි. ශාසනයක් තිබුණොත් නම් ඕක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන කියලා කියතහැකි. අවුද්දෝත්පාද කාලෙක කිසිම ව්‍යාකරණකින් කිසිම තරකේ යොමු කරලා පෙන්වන්න බෑ ඒක හොඳයි. පේන්නෙම නරකයි කියලා. ඉතින් මිනිස්සයා සෙනගක් එක්ක තලේ සබේ ඉන්නව තනිකන් දෝෂෙට. ඔය සාමූහික වාසයේ කුරුල් රංචු ජීවත් වෙන්නේ තනිකන් දෝෂෙට. බහට ඇතුළත ආධ්‍යාත්ම නැති වෙන්නේ හැම වෙලාවෙම ලංකු ගිනිමක් හදාන රක්ෂණ සාතියක් හදාන බුලට් ප්‍රූෆ් කාර් එකක් කරන පුද්ගලික ආරක්ෂකයෝ තියාගෙන සටන් ක්‍රම ඉගෙන ගනිමින් පුදුම බයක ජීවත් වෙන්නේ. ආත්ම විශ්වාසය තියෙන එක මොකාකට බයද දැන්නේ. ඌට මොනවත් නැහැ. ඔලොමල කාටවත් කිසිම ගාණක් නැහැ. ඒ නිසා දෙකම එකයි. ආතන්නාන්සේ කිසිම ඔලොමල නැති මිනිසෙක්. මොක ආවත් එච්චරයි. ආයි කිසිම ආයුධ පාවිච්චියක් නැහැ. දින දෙයට මුණ දුන්නා. එම් බැරි කට්ටිය දවස පුරාම ආරස්සාවේ තමයි හිත තියෙන මොකද හේතුව අර සන්තතිය පිළිගන්න කැමති නැහැ. ගොජේ පිළිගන්න කැමති නැහැ. එයා හිතනවා මේකට ශිල්පයක් ඇති. ගොජේ පිළිගැනීම කලාවක් මිස විද්‍යාවක් නෙවෙයි කියන එක නිසා. ඒ කලාවක් කියන්නේ බාර ගන්න. ඒ ඒ කලාව පුරුදු වුණා නම් ඒක උදේ කලාවට බොහොම කිට්ටුවට යනවා. එහෙම නම් විනාඩි 20කට වැඩි කාලයක් කරන් තියෙන සාකච්ඡාව සඳහා අපි මෙතනින් එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ අපි දේශනා ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු.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 ඕකාසුදාරත්තේ සමනක්ෂය. 撤版队的，撤版队的。